ඒක හම්බ වුණාට පස්සේ සීබුද්ධිය ඇති හැම කෙනාම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ගෙනුත් ඒකට පිහිට ආදාර අනුග්‍රහය බලාපොරොත්තු වෙන අතර කිසියම් පැකිලීමකින් තොරව තමනුත් ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරනවා. එහෙම නොකළොත් මේ ලැබිච්ච ක්ෂණය මේ ක්ෂණ සම්පත්තිය දියුණු පවුණු කරගන්න අමාරුයි. මේක මේ ලැබපු ක්ෂණ සම්පත්‍ය උපයිලක් අපි විහිං ලොකු කාලයක් ධනයක් ශ්‍රමයක් වැය කරලා මේ චිත්තක්ෂණේ ලබාගෙන තිනවා. නමුත් ඒක ආරක්ෂා කරනවා කියන එක උපයාගත්ත පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ උපයා ගන්නාලද මේ වටිනා ක්ෂණ සම්පත්තිය ආරක්ෂා කර ගැනීම සඳහා තව වචනයක් තමයි ඒකට අනුග්‍රහ කරන එක. ඒ අනුග්‍රහකරනද සමහරක් කොටස් අපිට අපේ බාහිර පරිසරයෙන් ලැබෙන්න ඕන. සමහරක් කොටස් අපිට අප තුලින්ම සදී පැහැදී සිට ගැනීමෙන් ශික්ෂාගරුක වීමෙන් කරන්න වෙනවා. ඉතින් ඒක කෙනෙකුට නිවන් දක්කට පස්සේ නම් තේරෙනවා. නමුත් එතෙන්ට යනකම් අපිට කිසිසේත්ම මේ වගේ වැඩකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. අපිට තේරෙනවා අනුග්‍රහ කරන්න කාමෙට නම්. ඒක නම් ආය උල් කටු උල් ගහේ කටු ආය උල් කරන්න ඕනේ කාමයට කිව්වට පස්සේ ඒක ඉබේම එකට ඇදිලා යනවා. ඉතින් එවැනි ගඟ දිග පහළට යන රැල්ල දිගේ රැල්ලට අහුවෙලා යන ගමනක් තියේදී ගඟ දිග ඉහළට යන එහෙම නැත්නම් ඒ කාමච්ඡන්දයෙන් හිත වෙන් කරලා සමාධියක් ඇති කරගන්න අනුග්‍රහ කටයුතු ආකාරය අපි සාස්ෘණ වහන්සේගෙම බුදුහාමුදුරන්ගෙම දැනගෙන ගන්න ඕන. ඒ නිසා සබුවචන් වහන්සේ එවැනි ඊතකත යොදලා පූර්ණ කාලීනව බණ භාවනා කරන අයට කළ යුතු අනුග්‍රහ සර්වඥතා ඥාණයෙන් තේරුම් අරගෙන අනුකම්පාවෙන් කියලා දෙනවා කාට හරි Tamanට ලැබිච්ච ෂණ සම්පත්තිය භාවිත බහුලීගත කරගන්න. ඒක උඟ දෙනකොට ඇහුණට ඒක වටිනාකම ඒකේ තියෙන අවස්ථානෝචිත ගතිය තේරෙන්නේ කලාතුරකින් කෙනෙකුට ඒකට ලොකු මේරිල්ලක් අවශ්‍යයි ලොකු සැදී පැහැදෙන ගතියක් අවශ්‍යයි එහෙම තීරුම් ගත්ත කට්ටියගෙනුත් ක්‍රියාවත් කරනකොට ඒකොත් බොහෝම ලේසයකට බොහෝම සීසයකට තමයි මේ ඇහෙන තීරුම් ගත්ත මේ අනුග්‍රහ හරියට ක්‍රියාවත් කරන්න පුළුවන්. ඉතින් මේ බණක් යොදා ගැනීමෙන් දවසකට මේ කාලයක් වෙන් කරගෙන බණක් යොදා ගැනීමෙන් අපි මේ තුනම අපේක්ෂා කරනවා එහෙම නැත්නම් මේ අනුග්‍රහ කියන්නේ කලයුත්ත මොකද්ද කියලා කනට හෙන්න සලකස් කරලා දෙනවා ආරාධනා කරනවා ආයෝජනය කරනවා Taman කල්ැතුව තිබුණු උද්ගලික දැනුම පොතේ දැනුම අත්දැකීමෙන් මේක බුදුහාමුදුරුවෝ කිව්ව පළියට ඇත්තටම අනුග්‍රහයක් වෙයිද නැද්ද කියලා හිතින් විමසා බලන්න. චින්තාමේ වශයෙන් සලකා බලන්න. සලකා බැලුවට පස්සේ ඉතින් ඒක ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරන්න හිත දෙනවා ඒක න්‍යාය ධර්මයක්. ඉතින් ශායක බණ ඇහෙන්න සලසන්න ඕනේ. ඇහිලා ඒක කාටට හිත වදින්න ඕනේ. හිතේ දරා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි එහෙම කෙනෙක් තේරුම් ගන්නේ ක්‍රියාවත් කරන හැටි. ඒ හැම තැනෙදීම සෑහෙන හැලීමක් සිද්ධ වෙනවා. කිව්වට බන ඇහෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඇහිච්ච බන කනට වදින්නේ කලාතුරකින් කෙනෙකුට. ඒ දේ හරියට ක්‍රියාත්මක වෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඉතින් ඒක ධර්මයේ ගැඹීරත්වයේ ස්වභාවය. ඉතින් ඒ නිසා සාමාන්‍ය දැනීම සඳහා කියන්න පුළුවන් බුදුජානක වහන්සේ මේ අනුගහිත සූත්‍රයේ මේ වගේ භාවනාවකට පූර්ණ කාර්යන යෙදී ගත කරන කෙනෙකුට නැත්නම් තමන් කෙරෙහි ලොකු අනුකම්පාවකින් තමන් කෙරෙහි අත්ත කුසලයේ සලකන කිනාට ඒ වගේ සලකා බැලිය යුතු අංග පහක් අනුග්‍රහිත පහක් ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරන අපි හැම භාවනා වැඩමුළුවකදී වගේ මුලින් එක මතක් කරගන්නවා අපි කරන වැඩේට අපිම ගෞරවයක් කරන්න අපිම එළඹ වාසය කරන්න නැත්නම් අනුමෝදන් වෙන්න ඉතින් පළවෙනිම දේ තමයි සරුවත් සංසේ සඳහන් කරන්නේ සීලානුග්‍රහිතේ. ගෙදර දොරේ මෙහෙට ඇවිල්ලා හිත අලුත් කරගන්න අපි සීලයක් සමාදන් වෙනවා. ඒතර ගෙදර දොරේ ඉන්න එදිනදා සීලයට අපි ගෘහස්ත සීලයට පංචිල් කියනවා නම් අපි මෙතෙන් ඇවිල්ලා පෝසතාඨාංග සීලය සමාදන් වෙනවා. එතකොට අපි ආකල්ප වල වෙනසක් අලුත් වීමක් ධෛර්යවන්ත වීමක් වෙනවා. ඉතින් පැවිද්දෙක් පැවිද්ද බාරගත්තට පස්සේ ඒ පැවිද්දගේ භාවනාවට යෝග්‍ය භාවය සර්වචනාංශේ නිතරම මතක් කරන්නේ අඤ්ඤෝමී ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්ච වේකිතබා මම මේ ගිහි කාමභෝගීන්ගේ ආකල්ප දරන්නේ මගේ ආකල්ප විනස් මට සීලයක් තියෙනවා මට බයලජ්ජාවක් තියෙනවා මට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා කියලා අර සිල් ගන්න ඉස්සලා තමන්ගේ චරිතෙත් එක්ක සිල් ගත්තට පස්සේ චරිතය සාමණේර වුණාට පස්සේ චරිතය උපසම්පදා වුණාට පස්සේ චරිතේ නිතර සලකා බැලීමෙන් අර තමන් ධෛර්යමත් වෙලා ඔප්නම් වගෙන හිත තෙදවත් කරගන්න. ඒකට අපි කියනවා සීල අනුගහිතය කියලා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් හොඳටම ප්‍රඥාවන්තයෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව නැති කෙනා රකින්න සීලියත් ගමරාල සිල්ලක් වගේ තමයි. ඒකෙන් කිසි හරයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒතර මෙතන ඒ කියන්නේ අදහස් කරන්නේ සීලේ වග වෙන එක. සමාදාය සික්කති සික්ඛාපදේසු ඒ ශික්ෂාපද සමාදන්ව ලෝකෙට පේන්න මම අරස කරනවා. ඉතින් ඒක ලීසි නෑ. ඒක ඔය සක්විති රජකමටත් වැඩිය අමාරු දෙයක්. ඉතින් අපි මේ වගේ තැනට ආවොහම අපි යටහත් පහත් බවක් වශයෙන් හෝ විවස්ථාවට යටත් වීමක් වශයෙන් හෝ අපි ඒ සිල්පද ගැන, සීලය ගැන සාමූහික වශයෙන් වගේම පෞද්ගලික වග වෙනවා. අපි අපේක්ෂා කරනවා මේ වැඩසටහන යනකම් හැම කෙනෙක්ම ඒක පුද්ගලිකව වග වෙන්න ඕනේ සාමූහිකව වග වෙන්න ඕනේ. ඊට පස්සේ සූතානුග්‍රහිතය ඒක මේ අපි දැන් කරන්න ආදෙන වරින් වර බුදුහාමර කියපු දේ ඇහෙන්න සලස්සනවා. වන භාවනා කරපු හොඳ ආචාර්යවරු කියපු දේ ඇහෙන්න සලස්සනවා. එතකොට අපි ළඟ තියෙන වැරදි මත මිත්‍යා දෘෂ්ටි අයින් වෙලා ටික ටික ටික ටික දික්ටිචු කම්මේ කියන ඇද අලුදු ඍජු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක නැවත නැවත අහුවේ නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිතර අලුත් වෙන්න ආරින්න ඕන. ඒකට කියනවා සූතානුග්ගහිත කියලා. අපි හැමදාම පැයක් පැයකමාරක් විතර කාලයක් සූතානුග්ගහිතට වෙන් කළා තියෙනවා. ඊගාට තියෙනවා සාකච්ඡානුග්ගහිතේ. මොකද සූතානුග්ගහිතේ එක්කෙනෙක් දිගට කියන යනවා. අනිතේ කරාට ආහනවා මිසක් නතර වෙලා විවේකීව හොයලා බලලා නොපැහැදිලි දෙ පිරිසුදු කරගන්න වෙලාවක් එන්නේ නැහැ. එතන දෙබසක් නැහැ. සුතය. නමුත් දෙබසකට ඉඩක් දෙනවා සාකච්ඡානුගහිතවි. දෙපැත්තටම ඉඩ දෙනවා. ඒ සාකච්ඡාව කියන එක තියෙන්නේ ඒ සරුවච්ච සාසනය විතරයි. අනිත් ඇඟවල ਸਰබලධාරී දෙවියන් වහන්සේත් එක්ක අපිට ගණදිනු කරන්න බෑ. දෙවියන් වහන්සේ සුද්ධ ලියවිලි තියෙනවා. තියෙනවා පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් වරද්දාගත්තොත් අපායි. ඉතින් ඒ නිසා එතන කිසිම දෙබසකට ඉඩක් තියලා නැහැ. ඉතින් ඒක නිසා ඒ අත්තු බුතුම බයකින් උතුම ගැති භාවයකින් බලු භාවයකින් බයadu භාවයකින් තමයි මේ සුද්ධ ලියවිල්ල අනුගමනය කරන්නේ නමුත් අපේ ත්‍රිපිටකයටත් අපිට සුද්ධ ලියවිල්ල කියත හැකි නම සර්වඥාන්ච ආරචා ආයෝජන කරනවා නෝයල බලලා ගන්න සාකච්ඡා කරලා ගන්න මේවා විමසුන් නොනේ බලන්නේ කියලා ඉතින් අපි සමූහයක් වශයෙන් මේ වගේ සාකච්ඡා මේ බණ භාවනා කරනකොට අපි ධර්ම සාකච්ඡා මාර්ගයේ මේක කරනවා. මේක සම්ප්‍රදායන කූලෝ මේකට කියන්නේ කමඨහං සුද්ධ කරනවා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡා කියලා මේකට නම් කරලා තියෙනවා. ඉතින් අපි අද දවසේ උදේ මේ දාණයෙන් පස්සේ අපි පැයක් විතර ඒකට අරගත්තා. ඒකෙදී අපි නිකන් අවු සලකා බලනවා මේ කියන කාරණා තේරිලා තියෙනවද අපි ඉස්සරහටද යන්නේ? එහෙම නැත්නම් මොනවද අපි අලුත් වැඩියා කර ගන්න ඕනේ, සූත්‍ර කරලා දැන ගන්න ඕනේ කියන එක කමඨාන් සූත්‍ර කිරීමේ ධර්ම සාකච්ඡා වෙනවා. ඉතින් මේ තුන අනුව තමන්ට අරමුණ මේකයි මෙනෙහි කරන්න ඕනේ මේකයි භාවනා කරන්න මේමයි කියලා වැටහුනොත් පමණක් යාට සමතනුග්‍රහිතයක් ලැබේ. හිත අරමුණට කීකරු වෙන ගතියක් තියෙයි. අරමුණේ ආම්බාං වෙන ගතියක් තියෙයි. වැයිරියව ඉන්න පුළුවන් ගතියක් තියෙයි. එහෙම නැත්නම් ඒ සීලේක හිත පීතර නැත්තම් වික්ෂිප්ත මනසක්, අන්‍ය විහිිත මනසක් ඇති වෙයි. කරන්න ඕන දේ මොකද්ද කියලා බණින් අහගත්තේ නැත්තම් පිරිසක මැද හිටියට තාමත් අර gedirin ginapa අදහස් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සාකච්ඡා කරලා නමට අහන්න ඕන ප්‍රශ්න මේකයි කියලා හරියට ප්‍රශ්න වර්ණනා ගන්න බැරි නම් හැමදාම වෙන භාෂාවකින් කතා කරන පිරිසක් මැදට ගියා වගේ අසරණ වෙන තනි ගතියක් එනවා. සාකච්ඡාවක් sannivedanayak වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි සාමූහික වශයෙන් සලකා බලන්න ඕනේ. සලකා බලලා අපි හැම කෙනෙකුටම ඒ සීලානුගායිතේ සූතානුගායිතේ සාකච්ඡානුගායිතේ ලැබෙන විදිහටයි අපි මේ විවස්ථා සකස් කරගෙන ඉදිරියට යන්නේ. ඒකට එක්කනාට එක්කනාට ඒ තමන් කරගත්ත වැඩේ සාර්ථකත්වය මේ සමතානුගායිතේ ලැබෙනවා. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලා ටිකක් වැඩි වෙනවා. එන්නේ එන්නේ එන්නේ අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. ඉතින් එතකොට Tamanට ඒකේ ගැම්මක්, කිජාවයක්, ඉදිරි ගමනක් තේරෙනවා. ඊ ගාවට මේ හතරෙම කුළු ගැනීමක් විදියට එහෙම මොනිච්ච කරගත්ත, එහෙම මොන දීගත්ත, එහෙම ආපాతගත කරගත්ත අරමුණෙහි ඇති හැටිය දැකීම මේකේ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කිරීමට විපස්සනාව කියනවා ඉතින් මේ විදිහට මේ අනුග්‍රහිත පහකින් තමයි අපි මෙතෙක් සාක්ෂාත් කරගත්තේ නැති ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය අපි ලබා ගන්න. ඒ හැම කෙනාම අපි පොදු අරමුණ විදිහට ඉදිරියෙන් තියා ගන්නවා වැඩමුළුවක. ඒ Taman ළඟා කරගන්න බැරි වෙච්ච ඒ චේතෝ විමුක්ති ඵලය හෝ ඒ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ලබා ගන්න මේ කටයුතු කරන්න කියලා. ඉතින් මේ වචන ටික සඳහන් කරේ ධර්ම දේශනාවක් සාධාරණීකරණය කරන්නයි. ඇයි අපි වනකට මේ වගේ පාටිලා ඉන්නේ අපි ඔක්කොම දන්නේ නැත්තො නෙවෙයිද? අපි අපේ ශේෂ්ඨවල අපි ලොක්කො නෙවෙයිද? අපිට මොනවද ආ ඉගෙන ගන්න තියෙන්නේ කියලා එහෙම හිත දැඩි කරගන්න නරකයි. මේක සාරවත්යන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඒක නිසා අපි ධර්ම ගෞරවයෙන් යුක්තව මේකට කන යොමු කරනවා. ඊට පස්සේ මේ සඳහා ධර්ම දේශනාවක් නැත්නම් සුත අනුග්‍රහිතේ සඳහා නැත්නම් බහුසුත භාවයේ සඳහා නැත්නම් අසුවිරු ඥාන වැඩිම සඳහා එහෙම නැත්නම් වැඩේට අදාළ පොතේ දැනුම ලබා ගැනීම සඳහා අපි ਸਰුවඥ දේශිත සූත්‍රයක් එහෙම නැත්නම් දේශනාවක් ඉදිරිපත් කරගන්න. ඉදිරි කරගෙන අපි ඒක පුළුවන් තරම් අපේ අත්දැකීමෙන් අපේ සූතමේ ඥාණයෙන් විග්‍රහ කරන ගමන් අපි ඒක මේ පැලයකට හැදෙන පැලයකට වතුරක් කරන්න වගේ ආහාර දෙන්න වගේ පොහොර දෙන්න වගේ අර සූතමේ ඥාන ලංකිරීමක් තමයි මේ ධර්ම දේශනාවේ කෙරෙන්නේ. ඉතින් මේ වැඩමුළුව සඳහා අපි පසුගිය වැඩමුළු දෙකටම ගත්ත ඒ අනුමාන සූත්‍රය ඉදිරියට තියාගන්න එක තමයි මම අදිෂ්ඨාන කරගෙන තියෙන්නේ. අපි 89 නැත්නම් 89 වෙනි වැඩමුළුවේ මේ ඉන්නේ 88 87 කියන දෙකටමත් අපි ගත්තේ මේ අනුමාන සූත්‍රය නමුත් කවුරුත් හිත අසර දාගන්න මන් දෝත්සාහය වෙන්න අවශ්‍ය වෙන්නේ අපි ඒ සූත්‍රයේ ඒ පරණ කරපු වැඩමුළු වල සාකච්ඡා කරගන්න බැරි වෙච්ච කොටස නැත්නම් ඉදිරියට යන අංක තමයි අංග තමයි අපි මේ වැඩමුළුවට ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට අපි අනුමාන සූත්‍රයට යොමු ලබා ගත්තට පස්සේ මම කැමති නිදානයක් පසුබිමක් එහෙම නැත්නම් සිද්ධි වෙච්ච හැටි ඉතිහාසයේ වශයෙන් බලලා මොකක්ද මේ අනුමාන සූත්‍රය කියලා කියන්නේ කියලා සිටි හඳුන්වීමක් කරන්න. ඉතින් මේ අනුමාන සූත්‍රයේට මේ සූත්‍රයක් කියලා කියන්නේ ඒක මේ නූල කියන අදහසට අපි ඉදි කැලක් අරගෙන 70ක් කපන්න යනවනම් අපි ඒකේ පතරම ඇඳ ගන්නවනේ. ඒ වගේම වඩුවා දීයක් අරගෙන පුටුවක් හදන්න යනකොට දී ඇඳ ගන්නවා ඇඳගෙන ඒ අනුව තමයි කපන්නේ. ඒ අනුව තමයි ඊට පස්සේ ඉතුරු වැල් ටික කරන්නේ. ඒකට තමයි නූලක් ගහ ගන්නවා. බොරදම් ගන්නවා කියලත් මේකට කියනවා වඩුව කර්මාන්තය. ඊට පස්සේ මේ නූල අපිට උදව් වෙනවා. ගත්ත මිම්මක් හැටියට ඒ වැඩ ඉදිකර කරගෙන යනවා. අන්න වගේ මේ සරුවඥ දේශිත ධර්ම එක සංසිද්ධියක් විතරක් නෙවෙයි සූත්‍රයක තියෙන්නේ සූත්‍රයේ සිටිවිලි සිද්ධි මාලාවක් තියෙනවා. නැත්නම් චිත්‍රපටියක නාටකමක ජවනිකා මාලාවක් වගේ ඒ හරහ ඒ සිද්ධි මාලාව හරහා තේමාවක් දూరుනවා. ඒ සර්වචනාංශේ ශ්‍රාවකයන්ට දෙන්න බලාපොරොත්තු වෙන අනුකම්පාවෙන් දෙන්න බලාපොරොත්තු තේමාවක් තියෙනවා. ඉතින් මේ තේමාව විස්තර කරන්න එක සිද්ධියකින් බෑ. එක සිද්ධියකින් තේරුම් ගන්න තරම් අපි උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු නැහැ. අපි ඤ්ඤය පදපරම වගේ වුණොත් අපිට සිද්ධ වෙන්නේ එක සිද්ධි මාලාවක් තියා බල ඒකේ ගලණය, ඒකේ භූමිකාව, ඒකේ තේමාව ඒකේ දර්ශනය අපි තේරුම් ගන්න. අන්නෙවැනි සිද්ධි කීපයක් සම්බන්ධ වෙච්ච සීති මාලාවකට එහෙම නැත්නම් ජවනිකා මාලාවට අපි සූත්‍රය කියන නම සඳහන් කරලා තියෙනවා. මේකෙදි තියෙනවා දීර්ඝ සූත්‍ර, ඒව දීඝනිකාය කියන කොටයි පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩක් අවුරුදු ගාණක් සිදු ඇතුළතේ සිදුවා මට යුග ගාණක් ඇතුළත සිදුවා නැත්නම් බුද්ධාන්තර කාලයක් සිද්ධ සිද්ධ වෙච්චව පෙළගස්සලා තියෙනවා. තම තියෙනවා මජ්ක්‍ධිම නිකාය කියලා එකක්. දීඝනිකාය තරම් දිග නෑ සූත්‍රයක් දිග නෑ සිද්ධි බහුලක් නෑ ඒකේ තියෙන මධ්‍යම ප්‍රමාණය ඊට පස්සේ පිරිච්ච කොටස් සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය වශයෙන් ඒ සිද්ධි ප්‍රමාණය අනුව නැත්නම් සූත්‍රයේ දිග ප්‍රමාණය අනුව වර්ග කරලා තියෙනවා ඉතින් මේ අනුමාන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකාය කියන පොතේ කියන්නේ මැදපමණ සිද්ධි මාලාවක් මේකේ තියෙනවා ඉතින් මේ අනුමාන සූත්‍රයේ අපි මේ වැඩමුළු දෙකකට අපි මේක තේමා කරගත්තා මාතෘකා කරගත්තා දැන් ඒ සූත්‍රයේ අංග සම්පූර්ණ වෙනකොට සකච්ඡා කළ යුතු අංක 18ක් තියෙනවා සාමාන්‍යයෙන් දල වශයෙන් මතක තියාගන්න. අපි ඒකෙන් භාගයක් පසුගිය සූත්‍ර දෙකෙදි කරලා තියෙනවා. ඉතින් අපි කරන්න හදන්නේ 16 9ක් කරලා තියෙනවා 10 11 12 වශයෙන් අපි ඉදිරියට මේ වැඩමුළුවට ගන්න නිසා අර සාකච්ඡා කරපු කොටස් ගන්නේ නැහැ හැබැයි තේමාව එකයි. එතකොට මේ අනුමාන සූත්‍රයේ තවත් කාරණාවක් අපි ඉස්සරහට ඇන්සලා මතක තියාගන්න ඕනේ. මේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය වාසයෙන් මේ තියෙන පොත්වලට අපි පාලිය කියලා කියනවා, බුද්ධ භාෂිතය කියලා කියනවා, ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය කියලා කියනවා. නමුත් මේ සියල්ලම බුද්ධ භාෂිතේ නෙවෙයි. සමහරක් ශ්‍රාවක භාෂිත. හැබැයි ਸਰවඥන්සේ අනුමත වෙලා තියෙනවා. ਸਰවඥන්සේ වැඩ ඉන්න අවුරුදු ඒ 45 කාලය ඇතුළත මේ ශ්‍රාවකයන් හොඳ ඒ කාලේ ජේෂ්ඨ ශ්‍රාවකයන් දේශනා කරපු දේවල් ਸਰවඥාන්සේ අනුමත කරලා පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක කටපාඩම් කරන ඉඳලා ඒක කිව්වත් හැබැයි ਸਰවඥාන්සේ අනුමත කළත් හැබැයි නම් ආනන්ද ස්වාමීන් වහන්සේක සංගීතයට නම් නැත්නම් සංගායනාවේදී මතක් කරලා දෙනවා. මේ සූත්‍රයත් සරුවච්චන් වහන්සේ අලවුනුවර වැඩ ඉන කාලේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍රයක්. ඒ නිසා මේක වැටෙන්නේ ශ්‍රාවක භාෂිතයට. ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ඇසුරු කරන ඒ ගෝල බාල පිරිසට උගන්වන්න හදන තේමාව නැත්නම් මේ සූත්‍රේ පුරාවට ගමන් කරන දර්ශනය තමයි දෝචස්ස කරන ධර්ම එහෙම නැත්නම් අනුන් අප්‍රිය අමනාප වෙන ධර්ම 18ක් සඳහන් කරලා තියෙනවා. ඒ 18 යම් කිසි කෙනෙක් හිතාමතා හෝ නැත්නම් අශීතා, නොසිතා, නොමතා හෝ අනුසේ වශයෙන් හරි තියෙනවනම් යම් කිසි කෙනෙකුගේ సంతානේ ඒකේ නා අප්‍රියමනාප කෙනෙක් බාටපත් වෙනවා. ඒ ධර්මයේ හේතු කරගෙන. ඉතින් ඒක ඒ භාවනාවක් වැඩ කරන චින සම්පatti උපයා ගන්න හදන චේතෝ විමුක්තියක් චේතු විමුක්ති ඵල සමාපත්තියක් ලබන්න හදන කෙනාට ඇහැට ගුණක් වැටුණා වගේ ඒ ආධ්‍යාත්මික ගමනට සෑහෙන බාධාවක් කරනවා මේ දෝවචස්ස කරන ධර්ම නැත්තම් දුර්වච කියන වචන අපි පාවිච්චි කරන එක ඉච්චරම සිංහලයේ පාවිච්චි වෙන්නේ අපි තේරුම් ගන්න බලමු මේ ධර්ම දේශනාව විතරනකොට මොකද්ද මේ දුර්වචකම කියලා කියන්නේ. නමුත් දුර්වචකම නිසා තමයි ලැබෙන ඍජු අවාසිය තමයි තමන් කැමති වෙන පුරුෂයෙක්ගේ හෝ වේවා අකමැති වෙන කෙනෙක්ගේ හෝ වේවා තමන් කෙරෙහි අප්‍රියමනාව ගතියක් ඇති වෙනවා. ඒ නිසා බණ භාවනා කරන්න කැමති යටහත් පහත්වර සෝචව දෝචස්ස කියන එක පැත්තේ අනිත් පැත්ත සෝච බව ඇති කරගන්න හදන යෝගාවචරයට මේක ලොකු පිළිකාවක්. ලොකු අවනම්බුවක්. ලොකු නොගැලපෙන දෙයක්, තරම් නොවන දෙයක්. නමුත් එයා දන්නේ නැහැ. දිගටම යාගෙන් මේ නරක ගඳ වහණය වෙනවා, නරක වචන කිය වෙනවා, අදාළ කරන හොඳයි කියලා වැදගත්ුන් ආශ්‍රය කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා කොච්චරක පාඩුවක් කරනවද කියලා කියන්න බෑ. ඉතින් මේක එයාටම තේරෙන්නේම නැත. කවදාකවත් ඊවිනියර තේරෙන්නේ නැහැ. එයා හිතාන ඉන්නේ මම ඇත්තටම බොහොම සුවච අටහත් පහත් ඔලොමොල ගති නැති කෙනෙක් කියලා. නමුත් එයාගේ ක්‍රියාවලියෙන්, වචනයෙන්, හිතවිල්ලෙන් එයා අනුන්ට දුර්වච වෙනවා, ඔලොමොල වෙනවා, දඩබ්බර වෙනවා, ප්‍රගල්භ වෙනවා, පදක්කිනක් ගහේ නැති වෙනවා, අක්කම වෙනවා මේ විදිහට එක වචනයක්වත් අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි මෙව ගැන හිතලාවත් නැහැ. මේ අක්ඛමෝ කියලා කියන ඉවසන් නැති ගතිය, පදක්කිනක් ගහේ කියලා කියන දෙන උපදේශය, අදුරු උපදේශය ගෞරවයෙන් පිළිගන්නකම, දුර්වචකම කියලා කියනවා සුවචනේ කියන දේ අහලා බාර ගන්න කැමති නැහැ. ඒකට හරස් කපනවා. ඉතින් ඒ නිසා අප්‍රියමනාප ගති පහළ වෙනවා. ඉතින් මේක ඕනෙම දෙබසකදී ඕනෙම sannivedanayakදී ඕනෙම පාර්ශව දෙකක් අතර සම්බන්ධයේදී ඔය ලෝකේ කොච්චර ইনফরমේෂන් ටෙක්නොලොජි තියෙනවා කියලා කිව්වත් අනාගෙන තියෙනවා. එnde end අනා ගන්නවා වැඩි. ඔය ටෙක්නොලොජි එක කොච්චර දියුණුවත් යැත්තල පහසුකම් කොච්චර දියුණුවත් හිතේ එnde end ඔලොමල වැඩි. මාන්නකාරකම් වැඩි. ප්‍රගල්භ වැඩි. හිතුවක්කාරකම් වැඩි. ඉතින් මේ නිසා ඒ අපේ අම්මා අපිට බයනෝර කියන්නේ තොපි හිතුවක්කාර જાතියේ කටපාඩම් කරලා තියෙන කියලා කියනවා. ඉගෙන දෝචස්සකරණේ ඉබේම ඇවිල්ලා එන්නේ. කියන දේ මොකක්වත් අහන්න කැමති නැහැ. ඒකලා හිතුවක්කාර જાතියේ කටපාඩම් කරලා තියෙන කියනවා කියන දේ හිතුන දේ කරනවා. ඉතින් අපි හැම කෙනාම වල්බూరు නිදහසක් විදියට ඔන්න ඕක තියාන තමයි මේ දේශපාලන අයිතින් ඉල්ලන්නේ. අපි සමාජික අයිතින් ඉල්ලනවා. ආර්ථිකයි චිංගිලසන මේ වල්බూరు නිදහසක් අරගෙන. ඉතින් මේක දිනුවයි කියලා කියන්නේ විනාශය. ආධ්‍යාත්මික විනාශය. රට විනාශය. අදාචාර විනාශය. බුද්ධ ධර්මයේ වගේ බුදුහාමර වගේ අර බොහොම මෙලෙක්ව කරන කට්ටිය මුසුක් වෙනවා. කැලෑවා දිනවා. ඒක නිසා ඒක අපි දන්නවා නම් දකින්නවා නම් සමාජයේ අරස්කඩේ දවසින් දවස පේනවා නම් අපිට කල හැක්කක් තියෙනවා. බුදුජානක අපට මතු කළ දෙනවා. උඹත් චේතෝඵල විමුක්තිය ලබාපන් චේතෝඵල විමුක්ති සමාපත්තිය ලබාපන් ඒක විතර නෙවෙයි ලෝකෙට ආදර්ශයක් වෙන විදිහට මේ සුවච ධර්ම වඩලා දෙන්න. ලේසි නම් නෑ ගොයියෝ. අපි හිතන තරම් ඒක ලේසි නෑ මොකද ඒ තරම් ඒක ඇටුවම් බහලා තියෙනවා. ඒක තේරෙනවා මේ මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේ මේ අනුමාන සූත්‍රයේ කොච්චර දක්ෂ උපමාවකින්ද කොච්චර දක්ෂ දක්ෂකමකින්ද මේක කෙනෙකුට පිළිගන්න කැමති කෙනෙකුට හැදෙන්න කැමති කෙනෙකුට මේක ලබලා දෙන්නේ ඒක ඔච්චර ගැඹිරත්වයක් තියනවාද කියනකොට තේරෙනවා මේක ගහලා දඬුවම් කරලා පටවලා පණවලා කොහොමඩක්වත් කරන්න බෑ. එනිසා හැම සුද්ධ ලියවිල්ලකම තියෙන්නේ අනපනත්. ඔක්කොම එන්නේ මිනිස්සු ඔලොමල කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ අණක් නැති පණක් කියලා. පණතක් තියෙනවා. බුදුන්සේ පණවල තියෙන හැබැයි අණ කරලා නැහැ කාටවත්. මේ අණක් නැති පණත අනපනත් කරන එකට තමයි කියන්නේ ආගංකාරයයි කියලා. මේ මිනිහයි බුදුහාමර කියපු පත් කරපු පණත තමන් අධිකාරියක් කරන අනුන්ට අණ කරන්න හදනවා. මේක තමයි මානවයට මානවය කර ගන්න පුළුවන් උපරිම දඬුවම. මේක දේශපාලන වශයෙන් තුප්පහි වැඩක්. පහත්ම වැඩක්. අන්තිම නපුරුයි. මේක බුද්ධ ආගමෙන්තර හැම ආගමෙම මුල සිට ආග දක්වාම තියෙනවා. ජීයනාංශ මෙහෙම කියලා තියෙනයි කියලා දෙයියෝ තියා උගේ අම්මවත් හිතපු නැති දේවල් ලොකෝ කියන. ඒ සුද්ධලිය වෙල්ල විතර හරස්සුරස් කැපෙන දේවල් කොහෙවත් නැහැ. අවාසනාවට වගේ දැන් මේ වෙනකොට ලෝකයේ බෞද්ධ ත්‍රස්තවාදී රටවල් හතරක ඉන්නවා. සංවිධාන වශයෙන් සංවිධාන වෙච්ච මූලධර්මවාදී රටවල් හතරක හිටියා මේ අවුරුදු පහකට උඩින් හිටිය එක රටක බංග්ලාදේශ වල හිටියා චිතගොන් වල බෞද්ධ ත්‍ස්තවාදයක් තිබ්බා ලෝකේ දන්නේ දැන් ලංකාවේ ඉන්නවා බුරුමේ ඉන්නවා තායිලන්තේ ඉන්නවා ඒක නිසා ඒ සියලු දෙනාට අනෙකත් ඇත්තේ ඒගොල්ලොන්ගේ අඩුපාඩුකම් තියේදී නිර්වාණික ත්‍රස්තවාදීන් කියලා කියනවා. ඒගොල්ලෝ මේ නිවන ලබන්නේ ත්‍රස්තවාදී ඉදිරිපත් කරගෙන දැන් අර ඉදුර්වච කමේ ඔලොමල කමේ කඩප්පුලි ගමේ කෙලවරටම ගිහිල්ලා. ඒ මොකද බුදුහාමුදුරෝ අනක් නැතුව පණවල්ලද මේ දේවල් අනක් කරගෙන Tamand නෙමෙයි අනුන්ට. මේ වැඩේ නිසා අපි මේ 2600 අවුරුද්ද වෙනකොට තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා ජනප්‍රිය බුද්ධ ආගම. ඒක ඉස්ලාම එකකින් ක්‍රමයෙන් වැඩිගෙන ආවා. අද වෙනකොට ඒක සංවිධානය වෙච්ච තත්ත්වවාදී කණ්ඩායම් සංවිධානය වෙච්ච මූලධර්ම කණ්ඩායම් හැදිලා ඉන්නේ. ඒක ඒ ඇත්තන දොස් කියන දෙයක් නෑ. ඒක ඉතින් අර කොට නැගින යන දේ. ඒකට හේතුව මේ ਸਰවඥ දේශිත ධර්මය ජන විඥාණයට දාන්න යෑමෙන් වෙන හානියක් වෙලා අපි භාවනා කරන කොටයි ඔය කියන මූලධර්මවාදී ඇති වෙනස. අපි මේකදී සාමික වශයෙන් අපි ශීල අනුග්‍රහිතේ ඉන්නවා, සුත අනුග්‍රහිතේ ඉන්නවා, තාකච්ඡා අනුග්‍රහිතේ ඉන්නවා, සමාධි විපස්සනා අනුග්‍රහිතේ ඉන්නවා හිතියට මේක මම මගේ හිතට වද්දා ගන්න හදනවා මිසක් කාටවත් පටවන්න ගිය ගමන් අනපනත් වෙන්න ගන්නවා. මේක දේශපාලන අතකොඩුවක්, දේශපාලන ආයුධයක් වඩපත් වෙනවා. ඕනම වෙලාවක එන්න පුළුවන්. වෙච්ච ගමන් හොදලා ගන්න බැරි කක්කාවක් එනවා. මේක තමන්ගේ මල පයින්න තැන එනතන් අනුන් තමන් දිහාට හෝ තමන් අනුන් දිහාට කොතනදීද පණින්නේ මේ අප්‍රිය පැත්තට යන්නේ කොහෙද? අමනාප පැත්තට යන්නේ කොහොමද කියලා බැලුවොත් අපි ඔක්කොටම සිද්ධ වෙන්නේ එකම කාර්යයට. ඒක චිත්ත නියාමයක්. දැන් මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ චිත්ත නියාමයේ පෙන්ලා කියනවා මෙන්න මෙහෙමයි කොයියෝ මේකේ වැඩේ. ඒක මේ පොඩි වැඩක් නෙමෙයි අවුරුදු ලක්ෂ ගාණක් අපේ හිත තත්වගත වෙලා ඇති වෙලා යන වැඩක්. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිතුවා මේ කොහොමද කරන්න නැති කරන්න බැරි වෙයි කියලා. ඒ තරම්ම මෙව ඇටුවම් බැලලා තියෙන නමුත් බුදුයන්වහන්සේ කරලා අනුන්ට කිව්වා මේ අවුරුදු ලක්ෂ 44 400 කට වැඩි ගාණක ඉඳලා එන දේ විද්‍යාක විද්‍යාඥයෝ ගණන් කරලා තියෙන විදිහට මේක දැන් අදිෂ්ඨානයක් ගත්තොත් නොබෝ කලකින් නැති කරන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ තමන්ගේ ජීවිත කාලය ඇතුළත ඔප්පු කරා. ඒකල අවුරුදු 45ක් ඇතුළත විශාල පිරිසකට ඒත්තු කරලා දුන්නා. ඒක ආශ්චර්ය ධර්මයක්. අවුරුදු 2600 ගිලත් අද වෙනකනුත් තියෙනවා. හැබැයි එක පදනමක ඒක සිද්ධ වෙන්නේ. මේ ධර්මයේ Tamanda ගත්තොත් 100 100ක් ඇත්ත. කාට හරි යදවන්න ගිය ගමන් අපි දේශපාලනඥයෝ බාටපත් වෙනවා. අපි අනුන්ගේ ජීවිතයට ඇඟිලි ගහන කායකටපත් වෙනවා. අපි අනපනත් අනුන්ට නිකුත් කරන බාටපත් වෙනකොට අපි අපේ නිහතමානිකම නැතුව යනවා. යෝගාවචරකම නැතුව යනවා. අපි අනිවාර්යම කෙලෙස් රාශියකට අයිතිවාසිකම් ලබනවා. ඒ නිසා මේ වගේ දෝචස කරන ධර්මයක් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන හැටි බලලා අපේ ජීවිතේ ඒක දාලා අපි කොයි වෙලාවෙදීද මේක සම්බන්ධ වෙලා අනුන්ගේ අප්‍රියමනාපයටපත් වෙන්නේ කියන එක මෙතන ඉන්න එක්කෙනෙකුටවත් තේරුම් ගන්න අමාරු නෑ. ඒක හොඳටම තමන් වෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට ගනුදෙනුවක් කරනකොට sannivedanayak කරනකොට යම් තැනකදී sannivedanaye අරියාදුවට හිටිනවා. කියන දේ තේරෙන්නේ නැහැ. අපි දෙකොල්ල දෙපිටිකට බෙදලා ගැටෙනවා. අනේ ගැටෙන තැනදිම ඒ පටන් ගත්ත දේ කොතන වුණත් මගදී මේ අප්‍රියමනාපකම් පහළ වෙනවා. ඒක බොහෝම ඕලාරික දෙයක්. ඕලාරිකම් පටිච්චසමුප්පාදන සංකතම්. ඒක එතනදී හට ගන්නවා. කාටත් තේනවා දැන් මෙතෙක් කියලා තිබුණා ඒ ඇයි හොඳයි දැන් නෑ. අපිට හුරස් වෙලා තියෙන්නේ මේක හේතුඵල ධර්මකින් හටගන්න ඉතාම ප්‍රසිද්ධයි. අන්නේ ප්‍රසිද්ධ තැන තමයි මේ මුගලන් සංසේ මහා මොග්ගලන් සාංශි මතු කරලා පෙන්නලා කියනවා ඕක ඔය උඹට ඇති වෙනවනේ දැන් අප්‍රියමනාපයක් මේ ගණුජිනුවේදී මේ සාකච්ඡාවේදී මේ sannivedanayේදී මේකේ පාවිලා නම් කම්මැලි වෙලා යනවනේ අන්න ඔය විදිහටම තමයි උඹ ළඟ තියෙනවා නම් තෝ ජස කරන දරන උඹ අනික් මිනිහටත් ඔය විදිහටම අප්‍රියමනාප වෙනවා ඒක මේ කවුරුත් කියව ගන්න නෙවෙයි ලෝක න්‍යාය ධර්මයක් ඒ නිසා මේ Tamanට වෙන හැටියට අනුමාන කරලා අනික් අතට හිතන නිසා මේකට අනුමාන සූත්‍රය කියලා කියනවා. ඒ ඥාණයට කියනවා අනුමිනි ඥාණය කියලා. මට මෙහෙමනම් එයාටත් එච්චරයි. ආන්නේ විදිහට බලනකොට අපිට අර සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියන වගේ මෙවැනි තෝවචස කරන ධර්මයක් තුම්පලකදී අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි යම් කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට යම් තැනකදී අපිට මේ නන්නාඳුන කෙනෙක් පිළිබඳ වුණත් අප්‍රියමනාප පහළ වෙනවා. අමනාප පහළ වුණොත් අපිට තේරෙනවා මින් ඉදිරියට යත් එක්ක කතා කරන්න ඕනේ වැඩක් නැහැ ඉවර කරලා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා ඒ පුද්ගලයා කෙරෙහි ඒ වචනයක් නිසා හෝ ක්‍රියාවක් නිසා මගේ හිතට අප්‍රියමනාපේ පහළ වෙනවා නම් ඒ යා ඒ කරපු ක්‍රියාව යා එන කරපු වචනේ කියනවා දුර්වච වැඩක් කියලා යා කරේ. ඒක සාමාන්‍ය ගමේ ගොඩේ කියන වර්චස් කියලා. දුර්වදිගන වචනෙන් හදාගත්ත ඌරුවක් තමයි ඒ ඌ වර්චස්. ඌත් එක්ක කතා කරන්න බෑ ඉවරයි. වැඩි වර්චස්. වර්චස් කියන වචනේ එන්නේ ඇත්තේ දුර්වච කියන වචනේ. ඒකට දැන් Tamanට තේරෙනවනේ මෙතෙක් කරනකම් අපි දෙන බොහොම බස් එකේකට යන මිනිස්සු දෙන්නෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් වෙන ගමනක් අන්තර ගමනක් කරන වෙන්නේ මේකට ගියා. මෙන්න මේ වැඩෙන් පස්සේ අප්‍රියමනාප නෝ. එතකොට මට තේරෙනවා එයාගේ මේ ක්‍රියාවෙන් මේ වචනේ මට අප්‍රියමනාප වුණා. දැන් ඒක මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නිදර්ශනයට අරගන්න. අන්න කියන කවදා හරි බිමුත් ඔය වගේ වචනයක් ඔයගේ ක්‍රියාවක් ගිය ගමන් ඔබ අනුන්ට ඔය විදිහටම අප්‍රියමනාප වෙනවා. ඒක අනුමාන කරන්න කියලා බුදුහා මේ මොග්ගල්ලාන ස්වාමීන් අපිට වගකීම දෙන්න. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතේ අප්‍රියමනාප කෙනෙක්. අප්‍රියමනාප පිරිසක්. අප්‍රියමනාප ධර්මයක්. අන්න ඔය අප්‍රියමනාප ධර්මයේ මුඛ නිසාද ඔබට අප්‍රියමනාපුණ කියලා බලාපන්. උඹ ළඟත් ඕක තියෙනවා. ඔය නිසා උඹත් යම් පිරිසකට අප්‍රියමනාපයි. අන්න මේ දේ දැක ගන්න බුදු වෙන්න ඕනේ නැහැ. මේ දේ කරගෙන නිවන් දකින්න ඕනේ නැහැ. මේ දේට කියන්නේ අනුමාන ඥානය. ඉතින් මෙවැනි ධර්ම 18ක් යෝගී සංසිති 18ක් ජීවිතයක අපේ මොග්ගලන් සංසි සඳහන් කරනවා අද මාතුකා පාඩිත ගත්තේ පුනිසපරං ආවසෝ බික්කු චෝදිතෝ චෝදකේන චෝදකස්ස පවාරෙය්‍ය පච්චාරෝපේය තමන්න කවුරුහරි චෝදනා කරොත් ඒ චෝදනා කරපු එක්කනට තමන් චෝදනාවක් කරනවා නම් ඒක දෝචස්ස කරන දාන කවුරුහරි ඇවිල්ලා තමන්ට මෙහෙම මෙහෙම කරන්න එපා මේක මෙහෙම කරන්න ඕනේ නැත්නම් මෙහෙම විවස්ථාවට විරුද්ධයි මේක සීලයට විරුද්ධයි කියලා චෝදනා කරනවා කියලා කියන්නේ මේ උසාවි කුරියත් නම් වල කියන එක නෙවෙයි එයාට අවවාදයක් දෙනවා. එහෙම නැත්නම් එයාට මතක් කරලා දෙනවා මෛත්‍රියෙන් කරුණාවෙන් මේක හොඳ නැහැ කියලා. ඒ වචනේ චෝදනා කියන වචනේ දැන් අධිකරණ වචනයක් පාඩපත් වෙලා තියෙනවා සර්වචනාංශේ. එහෙම නෙමෙයි කියන්නේ එයාට මතක් කරලා දෙනවා. අපි ඔක්කොම ඉන්නේ මෙන්න මේ පදනමේ ඔබතුමා හෝ ඔබතුමියගේ මෙන්න මේක වෙනකොට මෙන්න මේ අසවල් අසවල් වගන්ති අසවල් අසවල් නීති අසවල් අසවල් ශිල්පත වලට හොඳ නැහැ කියලා එයාට මතක් කරලා දෙනවා. මේ මතක් කරලා දෙනකොටම ඒ ඒක કોઈ ශික්ෂාවද මොකද උනේ අනේ හොඳයි ස්තුති මට මෙහෙම කිව්වට කියලා ඒක පැහැදිලි කරගන්න වෙනුවට චෝදනා කරන එක්කනට චෝදනා කළොත් ඒක දුර්වච කරන ධර්මයක් කියලා කියනවා ඒක නිසා යම්පාවසෝ බිකු චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අයම්පි ධම්මෝ දෝචස්ස කරන යම් කිසි කෙනෙකුට වැරද්දක් පෙන්ලා දෙනකොට එයා වැරද්ද පෙන්ලා දෙන එකට වැරදි කියනවනම් දෝචස්ස කරන ධර්මයක් ඉතින් ඒ නිසා කනුසිනුවකදී කතාවකදී මොන දෙයකදී හෝ අපි බොහෝ විට මේක උලුප්පල දක්වන්න සාමුකලණ ස්වාමීන් සඳහන් කරලා තිනවා අපි මේ පැවිදි නම් උපාධ්‍යාය ග්‍රහණය කියලා එකක් කරනවා. තමන් පැවිදි කරපු උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටලා තුන් සැරයක් අවසරයි ස්වාමීන් වහන්සේ මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සීක්වා කියලා මට උපාධ්‍යයන් වහන්සේ වෙන සීක්වා කියලා අපි ඒ ඒ තමන් සිවුර දීපු සීල දීපු ආම්දුරන්ට භික්ෂුවක් නම් උපාධ්‍යාය ග්‍රහණය කරන මම වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ගන්න වශයෙන් ගන්න මට අර්ථ ධර්මෙන් අනුශාසනා කරන්නයි කියලා. ඉතින් මේ විදිහට කරන එකට අපි කියන්නේ පවරනවායි කියලා. අපි ගුරුනාංශයට පවරනවා මට මගේ අත්තරද්දක් තියෙනවා නම් මට කියලා දෙන්න. කය වැරද්දක් පා වැරද්දක් තියෙනවා නම් කියලා දෙන්නයි කියලා පැවරුමක් කියනවා. ඒකට අපි උපාධ්‍යාය ග්‍රහණය කරනවා කියන ලස්සන වචනයක් මේ ශාසනයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ මේ දෝවචස්ස කරන ධර්මයේ තියෙන මේ පැංගිරි ගතිය, තීත්ත ගතිය, ඒව නැත්තම් මේ සමාජයේ ඇති කරන නොහදනෝක්කඩ ප්‍රමාණය පෙන්නඳ මොකලන සඳහන් කරනවා දැන් මම ගිහිල්ලා මගේ පැවිදි ආචාර්යන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උපාධ්‍යය ග්‍රහණය කළා. මම පැවරුවක්. අනේ ස්වාමීන් වහන්සේ මට අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන සීක්වා කියලා ඒ උතුමන් වහන්සේ මට යම් දවසක යම් වෙලාවක මෙන්න මේක නොවිය යුත්තක් කියලා මට කියන වෙලාවේදීම මම ඒ කෙනාට නැවත චෝදනා කළොත් ඒ කෙනාට අර පවර්ලා තීටි පවා ඊට පස්සේ මේ මිනිහට කියලා වැඩක් නැහැ. මේ මිනිහා කෙරෙහි අමනාප වෙනවා කියලා Tamanට පවරන කෙනා කෙරෙහි පවා උපදේශ නොදී අතාරින්න මේ දෝවචස්ස කරන ගතිය පිටනවා. ඒක නිසා ඒක බොක්කේ ඉඳද්දි අම්මගේ බොක්කේ ඉඳද්දි පෙකිනි වල හපල කෑවා වගේ වැඩක්. තමන්ගේ මේ භ්‍රූණ පෝෂ වැඩෙන්න අවශ්‍ය කරන සියලුම ආහාර සියලුම ප්‍රතිදේහ ඔක්කොම ලැබෙන්නේ ඒ අම්මගේ තමන් එක තියෙන පෙකිනි වලේ සීන සම්බන්ධයි. ඉතින් ඇතුලේ ඉඳලා බදෑමහට තරහින් හෝ අම්මට තරහින් පෙකිනි වලේ යකිනි වල හපා කෑවොත් ඉතින් මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් අර දරු ගැබට ඒ වගේ තමයි Tamanට උපදෙස් ලැබලා දෙන කෙනාට වැඳලා ඉල්ලුවත් අනේ මට මේක කියලා දෙන්න අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන්න කියදි කියලා පවර්ලා තිබුණත් එයා යමක් කියනකොට ඒකට කමෝ පදක්කිනග්ගායි සුවචෝ කියන ධර්ම වෙනුවට අක්ඛමෝ අපදක්කිනග්ගාහි දුර්වච කියන ධර්ම ඇති වුණොත් අර කෙනාට පවර්ලා තීති පවා උපදෙස් දීමේ පාඩු. ඉතින් ඒක ආධ්‍යාත්මික ජීවිතයේ සීදී නසා ගැනීම. ඒක බ්‍රහ්ම දණ්ඩයක්. දණ්ඩයන් තියෙන ඉහළම දණ්ඩේ තමයි බුදුචානන්සේ දීලා තියෙන්නේ ආට උපදෙස් දීම නැත කරන්නයි කියලා අචන්නමෙතියට කිරිය බුදුචානන්සේ ඒ ටික තමයි. මොකද ඒ තරම දුර්වච. ඒ තරම ඔලොමලයි. ඒ තරම් ප්‍රගල්භයි. ඒ තරම් අප්‍රියයි. ඒ තරම් අමනාපයි. ඒ තරම් දුර්වචයි. පදක්කිනක් ගහයි. අක්ඛමෝ ඉතින් ඊට පස්සේ බුදු කෙනෙක් ලෝකේ ඉපදිලත් බුදුරජාන් වහන්සේ විනිශ්චය කරොත් එයාට මම බ්‍රහ්ම දණ්ඩේ පවතනවා මීට උපතේ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට වැඩි අපායක් නැහැ. ඒ නිසා ලැබිච්ච කල්යාණ මිත්‍යා ලැබිච්ච සද්ධර්මයේ ඉදිරි පිට තමන් කෙරේ අනවරතයෙන් තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලැබෙනවනම් ඒක අම්මගෙන් හම්බෙන කිරි වගේ බොක්කේ ඉඳදී හම්බෙන පෙකිනිවැල වගේ අපේ වර්ධනයේට ඒකාන්තම ධර්මයි. ඉතින් ඒක වහන කරගත්තොත් ඒක හපා ගෑවොත් මේ කියන විදිහට චෝදකේන චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති චෝදනාවක් කරපු වෙලාවේ චෝදනා කරපු එකකට චෝදනා කරනවා. ඔයාට ওই දාචියක් තියෙන මගේ පුද්ගලික ජීවිතය ඇඟිලි ගන්න එන්න එපා මගේ වටෙන් ඉඳි ගන්න කියලා අපි කියනවා නම් යම් වෙලාවක ඒකේන අපි පවර්ලා තිබුණ කෙනෙක් උනත් නැති උනත් හිතා ගන්නවා කම්මුණින් නපු කලියට වතුරක් කල වැඩක් නැහැ මූට කියලා වැඩක් නැහැ ඊට පස්සේ මේකිට කියලා වැඩක් නැහැ කියලා අන්නේ කැපන කැපිල්ල ත හේතු වෙන ධර්මයෙන් කියන්නේ දෝවචස්ස කර දුර්වච භාවේ එහෙම නැත්නම් අක්ඛමෝ නොයවසන සුළු ගතිය අපදක්ින ගායි දෙන උපදේශය ගුරු උපදේශය ඇදුරු උපදේශය කරු කරන්නේ ඉතින් මේක ලස්සනට අද දකින්න පුළුවන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැකත හැකි පවුලක අම්මයි තාත්තයි දරුවන්ට උපදෙස් දෙන තැන දැකත හැකි වෛද්‍යවරයෙක් ලෙඩෙකුට උපදෙස් දෙන තැන දකින්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් දායක දායකයන්ට උපදෙස් දෙන තැන දකින්න පුළුවන්. මේ හැම තැනකදීම ඒ අම්මා අප්පා වේවා වෛද්‍යවරය වේවා සංඝයා වේවා එහෙම නැත්නම් පන්ති ගුණ ගුරුවරයා වේවා ඒ සුළුතරය හිතලා බලලා දෙන උපදේශයක් වෙන්න පුළුවන් අර බහුතරයේ හිතනවනම් අපි ඔක්කොම එක තනින් නෑ මොකද්ද මට උපදෙස් දෙන්න තියෙන මොකක්ද තියෙන විශේෂ අවස්ථරේ එහෙම ඕනේ කමක් නෑ අපිට ඔක්කොටම සමාන අයිතිවාසිකම් ඕනේ කියලා වල්බూరు නිදහසකට අද බුද්ධුම විදිහේ සංවිධාන ඒ සංවිධාන වෙනකොට වෙන්නේ මොකද්ද අර අපේ දැනුම මානවයර තියෙන ප්‍රධානම හානිය තමයි අවුරුදු 100ක් ජීවත් වෙච්ච මිනිස්සයා ඒ දැනුම කාටවත් දෙන්න ඉස්සලා මැරලා යන්නේ එනිසා මේ දැනුම අතින් අතට යෑමේ ප්‍රධානම හානිය වෙන්නේ මැරෙන්නේ උගාක්ම තලතුණා මිනිහා. ඔව් මොකාවත් පිළිගන්න කැමති නැහැ. තලතුණා මිනිහා අවලංගු කාශ්‍යප. ධර්ම තරුණයෝ හිතන්නේ ඇමරිකාවේ ගත්තාම සම්පූර්ණ නව නිර්මාණ නව ෆැෂන් ආචාර ධර්ම ඔක්කොම තරුණ තරුණයන් විසින් තීන්දුව කරන්නේ වයසට ගිය කට්ටිය නිකන් පැන්සොන් ගිහිල්ලා ඒ කට්ටියන් ගන්න දෙයක් නැහැ. නිසා ඉහන එකට පැවුණයි කියලා කියන්නේ අවලංගු කාශ්‍යප බවට පත් වෙනවා. ඕරියසිච බැල්ලෙක් බල්ලියෙක් බවට පත් වෙනවා. එයා ඊට පස්සේ සමාජයෙන් කොම් කරනවා. ආශ්‍යාකරේ ඉහන එකට පැහෙන්න පැහෙන්න වටනකම් වැඩි වෙනවා. මොකද ආශ්‍යාකරයත් අසීමිතව වටේර කරන වේගණ යනවා. වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඔක්කොම තීන්දු කරන්නේ කාමයේ රජපැමිණි මන්ද දශකේ ක්‍රීඩා දශකේ ඉක්මවල වර්ණ දශකේ ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මන්ද දශකේ කියන්නේ ඉපදිද්දා ඉඳලා අවුරුදු 10ක් යනකම් උඩු බැලලට හොවනවා. තමන්ගේ මල මූත්‍ර වල අදින වයසට කියනවා මන්ද දශකය කියලා. ඒකට ක්‍රීඩා දශකයේ තියෙන 11 ඉඳලා 20 වෙනකම් ඔය සෙල්ලම් සෙල්ලක්කාර ජීවිතේ සෙල්ලම් කර කර ඉන්නවා. ඊට පස්සේ වර්ණ දශකය. ඉතින් ඊට පස්සේ හැඩ වැඩි සෝබනේ. ඉතින් අද මුළු ඇමරිකාවෙම හැම ප්‍රතිපත්තියක්ම විනිශ්චය කරන්නේ මේ වර්ණ දශකයේ ඉන්න කට්ටිය. ඊට පස්සේ බල දශකයට යනවා. ඉතින් ඒ දෙයගොල්ල තමයි ඒ මුළු රටේ විවස්ථා විනිශ්චය කරන්නේ. පවුලේ ප්‍රශ්න විනිශ්චය කරන ගමන් අම්මලා තාත්තලා යල් පැනලා දෙන්නේ අලුත් අය තමයි ඉස්සර වෙන්නේ. ඉතින් එහෙම යන්න යන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ හිතනවා මේ අපට සමාන මට්ටමක ඉඳගෙන පවුලේ ප්‍රශ්න වලට තීන්දුව ගැනීමේ අයිතිවාසිකම. රටක අපි වැඩියෙන්ම ජනගහනේ ඉන්නේ. අපි ජනාධිපතිපත් කරන්නේ. අපිට ඕන දෙවෙන්න ඕන කියලා ගියාම වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ ස්වභාවයෙන්ම ප්‍රගල්භයි. ස්වභාවයෙන්ම ඔලමලයි. ස්වභාවයෙන්ම දුර්වචයි. ස්වභාවයෙන්ම ඉවසීමේ ශක්තිය නැහැ. ස්වභාවයෙන්ම ගුරු උපදේශය පිළිගන්න දන්නේ නැහැ. අතබාර දරුවෝ වගේ. නමුත් එතෙන් ගියාට පස්සේ මේ සමාජයේ කොහෙද යන්නේ කියලා සීමාවක් නැහැ. කොට ගන්න බෑ. ඉතින් මේ දේ යෝග ජීවිතේට කොහොමද බලපාන්නේ? යෝගාචර ජීවිතේ එක අපිට පේන්නේ දැන් මේ භාවනා මධ්‍යස්ථාන ගාවට පස්සේ තියෙන ඌව වැඩක් නැහැ මේ ආලපාල තියෙන දේවල් අපිට මොකටද මේ දේශපාලන කතා මේකේ අපිට මේ කොට්ටේ වාර වුණාට පස්සේ ආනපන හිත තිබ්බනම් ඉවරනේ. එතන සක්මන් කරනකොට හරියට හිත තිබ්බනම් වමේ දකුණේ වැඩේ ඉවරනේ. ඌව මොකටද අපිට කියලා හිතෙනවා. නමුත් මෙතනින් එළියට ගිය ගමන් වතුර දහහක් කරලා කලිය බින්ද වගේ එළියට ගිය ගමන් අර සේරම ඉවරයි. යන්නකොටම කවුරුත් කොන්දොත්තර එක්ක හරි ගමන්නේ හැප්පුණාම ගෙදර යන්නේ හොඳටම තද වෙලා. මේකෙදි ඉපෙව්වට ඒක රකින්න බෑ. නිසා බුද්ධ දේශනාවේ හැටියට මේ භාවනා මධ්‍යස්ථාන කියලා කොටයක් උඩ ඉඳගෙන සතිය එහෙම නැත්නම් සමාධිය වඩන ගතියෙන් මුළු ජීවිත ව්‍යාකරණය හැදෙන්නේ නැහැ. මුළු රචනාවම සිදු වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට මේ ධර්ම කොච්චරක් අපි දෙබසකදී sannivedanaකදී ගනුදෙනුවකදී පාවිච්චි කරනවද කියන එක දන්නේ නැත්නම් මේක නිකන් පරිේශනාකාරයේ තියෙන පරිේශන මට්ටමේ තියෙන තත්වයක් විතරයි ශේෂ්ත්‍රයට අදාළ වෙන්නේ රට වශයෙන් පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඒක තමයි අද මේ ඇමරිකන් බුද්දිසම් කියලා කියන්නේ. ඒගොල්ලෝ කියනවා මොකක්වත් සීල ඕනෙත් නැහැ, සතුටුත මේ ඕනෙත් නැහැ, තාකච්ඡා ඕනෙත් මට භාවනා කරලා නැත්නම් කෙලින්ම විපස්සනා භාවනා කරලා මට මේ මේ තත්ත්වවලට යන්න පුළුවන්. ඒක එක එකනා එක එකනා ඉතින් සමීකරණ හදාගෙන කියනවා. මම ළඟ තවත් 10ව 3ක් කෙරුවොත් ඔයා අහවල් තැනට ගෙනියනවා. නැත්නම් අහවල් ධානය ලැබෙනවා. ඉතින් අර කාඩ්බෝඩ් ටොටුනක් පළඳගෙන මේ නිකන් දරෝ පිටල ගාවිද රජ වෙලා ගෙදර යනවා. ගෙදර ගිය වෙලාව ඉඳලා ආහාර පාන මිනිසුන්ක් තියෙනවා. මෙයා කන වයර් මාරු වෙලා ඉස්සර හිටියා හොඳට භාවනා කරන්න. ඉස්සලා දැන් මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් බුදුහාමුදුරුත් පරිදිත් නියෝජනය වෙනවා ධර්මයත් පරිදිත් නියෝජනය වෙනවා සංඝයත් පරිදිත් නියෝජනය වෙනවා අර අමණයාගේ සීලෙත් නැතු වෙනවා මේ සමාජයත් එක්ක ගැටෙන්න දන්නේ නැති නිසා. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට පෘථජනෙක් සෝවාන් තත්ත්වයටපත් කරනවාද ඒ සෝවාන් වෙච්චි දරුවා රහත් වෙනකන් දැඩි කිරීම කරන්නේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ලොකු වගකීමක් තියෙනවා අම්මා වැදුවට අප්පයි පයි දරුවා හදන්න. මේ ශාසනයේ අප්පා තමයි මේ කතා කරන්නේ. වදපු දරුවා මේ සමාජයට ගැලපෙන්න හදන. එතකොට කියනවා උඹ උපදෙස් දීපන් කියලා ඉල්ලුවාට උඹට මොනවාරි කියන්න ගිය ගමන් හොස්සලංගෙන් මැස්ස යන්න බැරි වෙන විදිහට මෙහෙම කේන්ති යනවනම් ඒ උපදෙස් දෙන මනුස්සයා පැකිලෙනවා. අන්දෝත්සහය වෙනවා. අප්‍රියමනාප වෙනවා. කොහොමද උඹ යමක් කියනකොට බීම අතවැසියෙක් වේවා දරුවෙක් වේවා ගෝලයෙක් වේවා අහන්න නැත්තම් උඹට ඉපා වෙනවනේ. ඒ විදිහටම තමයි උඹ ළඟ තියෙනවනම් දුර්චකතිය. අක්ක අක්කම ගතියක් අප්පදක්කිනක් ගහයි ගතියක් දුර්රුච වෙනවා. ඒ නිසා මේ දෝචස්ස කරන සහ සෝචස්ස කරන අතර වෙනස වටහා ගැනීම. ඒ නිසා ඔබ හිතපහන් මම මේ ශාසනයක ඉන්න ශ්‍රාවකයෙක්. මට අර්ථයෙන් ධර්මයෙන් මම හැදුන්නේ නැත්නම් මට යන්නේ කාමෙට. ඒ නිසා මේකේ යටත යනකොට බයලජ්ජාවත් සික්මීමත් සීලයක් තමයි අපි සදාචාර සම්පන්න කරන්නේ. අපි හික්මවන්නේ. අපි සීතල කරන්නේ. අපි සංස්කෘතගත කරන්නේ. අපි මුරුදු මෙලෙක් කරන්නේ. අපි මහත්ම ගතියටපත් කරන්නේ. ඔලමල ගති වලින් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් නම් චෝදකේන චෝදකස්සපච්චාරෝපීය හම්පායසං පරේසං අප්‍යංගමනාපං. ඉතින් මමත් මේ මේ ලෝක ධර්මයේ හැටියට කවුරු හරි චෝදනා කරන වෙලාවට මම චෝදකයාට චෝදනාවෙන් මම වරද පටවනවා නම් චෝදනා කරනවා නම් අනිවාර්යයෙන්ම අප්‍රියමනාප වෙනවා. ඒක නිසා පුළුවන් මට මේ ලෝක න්‍යාය ධර්මයේ සාරි මහා මොග්ගලන් සංසතිය චෝදනා කරපු නිසා මට පුළුවන් ද කවුරු හරි මට චෝදනාවකින් චෝදනා කරනකොට ඒ චෝදකයට පච්චාරෝපණය කරන්නේ නැතුව චෝදනා නොකර ඉන්න හිතක් පහල කරන්න පුළුවන්. එච්චරයි මොග්ගලන් සංසතිය. ඔබට හිත පහල කරන්න පුළුවන්ද? මට චෝදනා කරන වෙලාවේ මම එයාට නැවත ප්‍රතිචෝදනා කරන්නේ නැති වෙන්න චිත්තං උපාදේති ඔන්න ඕක නිවනට වැඩිය ටිකක් වටින දෙයක්. මේ බැඩමුළුකදී අපි ඔයින් එහාට මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහෙම වුණොත් අප්‍රියමනාප වෙනවා. ඒක අපේ ජීවිතේ මේනකොට ආනන්ද වෙලා තියෙනවා. මම අද අදිෂ්ඨානයක් ගන්නවා. මට කවුරු හරි චෝදනාවකින් චෝදනා කරන වෙලාවක මම එයාට ප්‍රතිචෝදනා කරන්නේ නැති වෙන්න චිත්තං උපාදේති ඉතින් ඒක තමයි පුරුෂ ධම්ම සාරදී ගුණය කියලා කියන්නේ. ඒක කවුරු මට පැටෙව්වත් ඒක අනපනතක් වෙනවා. මේක පනතක් විහිං පටව ගන්නවා. මම අද ඉඳලා උත්සාහ කරනවා. යම් කිසි කෙනෙක් මම පවරපු කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා මට අදාළ වේවා නැති කෙනෙක් වේවා මට චෝදනා කරන වෙලාව මට හරියටම තේරුණොත් මේ මිනිස්සයා මගේ අත්තරක් හරි දැකලා මේ කියන්නේ. වැරදිලා වෙන්න පුළුවන් හරියන්න පුළුවන්. මට පුළුවන් ද චිත්ත මාත්‍රයේ උපදවා ගන්න මම මෙහාට පච්චාරෝපණය කරන්නේ. චෝදිකයට චෝදනා කරන්නේ ආන්න මේ චිත්ත මට්ටම උපාදේ උපදවා ගැනීමට කියනවා කුසල ඡන්ද අපි මුළු ලෝකෙම තියෙන කාමච්ඡන්දේ. අන්නේ කාමච්ඡන්ද චිත්තක්ෂණ කියලා කෝටි ගාණකට එක කුසල ඡන්දයක් පිටව ගන්නවා. මට අනන්තවත් දවස පුරා උපදේශ අනුශාසනා චෝදනා ලැබෙනවා. මේවා එකකට හරිම ඒ චෝදනාව බාර ගන්න. බාර ගන්නවා කියන එකක් නෙමෙයි. ප්‍රතිචෝදනා කිරීම නතර මට මෙන්න මේ චිත්තක්ෂණය උපදවා ගන්න පුළුවන් නම් අපි කෙලින්ම බුදුචාන් වහන්සේට සම්බන්ධ වෙනවා ධර්මයෙන්ම නැත්නම් ප්ලග් වෙනවා. දැන් ඊට පස්සේ නිතරම බලනවා Tamanda එනවනම් කායෙන් හරි චෝදනාවක් එන්නකොටම අපි ඒක පාරටම ඒකට කිපිලා ඒකට කත්පත් උත්තර වැඳගෙන තම්සර මොකක් තියෙනවා ඊටවාසික මගේ ජීවිතයෙන් ගහන්න එන්නේ බා මගේ දේවල් කියලා ඒක ඇතුලේ ගොජේ එනවනේ ඒක ඉතින් වළක්වන්න බෑ ඒක ඉතින් සංසාරගත පුරුද්ද අන්න ඒක එනකොට මේ 10 කාපුදී එකක්වත් නතර කරගන්න ඕනේ මෙහෙම පච්චාරෝපණය කරන්න නැති වෙන්නේ කියලා මේ චිත්ත මාත්‍ර ඉපදීම ඒ මනසක හැබෑ වෙනසක ආරම්භය හැබැයි ඊට පස්සේ ගොඩක් වැඩ තියෙනවා නමුත් මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ චිත්ත මාත්‍රය. එතකොට එයා සුවච වීමේ පළවෙනි අඩිතාලම දාගත්තා. ඒ ඔක්කොම එකවරම නැත කරන්න බෑ. නමුත් හිත ඇතුලේ අදහසක් ගත්තා. මම නැත්තම් අප්‍රියමනාප වෙනවා. ඒ නිසා මම බොහෝ චෝදනාවලට මම ප්‍රතිචෝදනා කරાવી කමන්නේ. වරින් වර හෝ මගේ මේ අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් චෝදනා කරනවට ප්‍රතිචෝදනා නොකර ඉන්න ගත්තොත් ඒ චිත්ත මාත්‍රේ උපදවා ගැනීම හැබැයි වෙනකට හේතු වෙනවා. මේකට සාරුවච්චන් වහන්සේ වෙනත් ධර්මපරියායවල නැත්නම් වෙනත් සූත්‍රවල අපන්නක ප්‍රතිපදාව කියලා පෙන්නලා දෙනවා. අවිරුද්ධ ප්‍රතිපදා. මට කවුරුහරි චෝදනා කරනවා මම විරුද්ධ වෙන්නේ විරුද්ධ නොවි සිටීමට කියන අවිරුද්ධ ප්‍රතිපදාව. මේකටම තමයි සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ. අපි සංඝයා වහන්සේලා වඳිනකොට සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා කියන්නේ සංඝයා බවට පත් වුණාට පස්සේ සංඝයා සාමිචිකට එනවනේ අපි ඔක්කොම ඉඳලා ගියා මේ මේ මේ දේ මෙහෙම අපි කරනවා අපි සංඝයා වශයෙන් කරනවා ඊට පස්සේ Taman මේ සංඝ සභාවේදී එකඟ වුණා නම් ඊට පස්සේ ආයේ ඒකට ප්‍රතිචෝදනා කරන්න යන්නෙත් නැහැ විප්ලව කරන්න යන්නෙත් නැහැ ඒ සාමිචියේ පිටට ඒ ගත්ත සභාවේ ඒ ගත්ත ස්ථානයේ ඒ නායකයාට ඒ සාමීචයේ පිටවට කියන සාමීචය ප්‍රතිපන්න කියලා. ඒකට කියනවා අරණ ප්‍රතිපදාව කියලා. රණ කියලා කියන්නේ රණ්ඩුවට. අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ රණ්ඩුවක් ඇති නොවීම සඳහා යම් ආකාරයක ක්‍රියාත්මක වෙනවනම් අරණ ප්‍රතිපදාව කියලා කියනවා. ඒ නිසා අඩු ගානේ ලක්ෂයක් වර අපි රණ්ඩු කරද්දී එකක් උත්සාහ කරනවා මේක මේ වචනේ කියවුනොත් අවුලක් වෙනවා මට පාඩු වෙන්න පුළුවන් මේ පැත්ත අසාධාරණ වෙන්න පුළුවන් නමුත් මම මේ ශික්ෂා කරුකත්වේ නාමයෙන් මම අරණ ප්‍රතිපදාවට යනවා අන්න ඒ විදිහට ඒ එකට එක කියනවා කියන එක නතර කරනවා කියන එක වෙන්න ඇති මේක කියවෙන්නේ බුදුජාන් වහන්සේ සඳහන් කළ තියෙනවා අකතං කටි කියලා කතං කටි කියලා කියන්නේ කියන එකට කච කච කච කච කච කච කාලා එක එක කියනවා ඉතින් ඒකට ඒ කියන දේ මිනිහට ඇහෙන්නෙත් නැහැ, ආහන මිනිහට තේරෙන්නෙත් නැහැ නිකන් මේ පුදුම අවුලක්. sannivedanaye පුදුම අවුලක්. ඒක හොඳට දකින්න පුළුවන් දෙබ්බසක් නන් නෙවෙයි මේ නිවුස් කියන කට්ටිය නිවුස් කියනකොට කියන තක්කු මොකෝ කියාන කියාන කියාන කියන අර විනාඩි 5 ඇතුලේ ලෝකේ තියෙන කුණු අරම ටික හේරම කියන්න බෑ. ලෝකේ ඔක්කොම එකතු කරගෙන ඉස්සරහට ගිහිල්ලා දද්දද්දද්දද්දට කියවන කියවන කියවන අපරාධ ටික තේරම ටික කුණු හරප ටික තේරම ටික උණ්ඩ කියන්න ඕන ඔක්කොම ටික කියන කියන යනකොට වෙනවා බුදු අම්මේ මේක කතුරක් වань. අහගෙන ඉන්න එක මේක ස්ලෝ මෝෂන් දාලා හරි අහගන්නත් ඕනේ මොකද ඒ කුණු හරප ටික විතර ගෙදර පුයපු බතවත් රසයි. ඉතින් මුළු සම්පූර්ණ සම්මා ජීවක ජීවත් වෙලා ඒතර ධාර්මික හම්බ කරන කණේක වුණත් අර විනාඩි පහ ආපු ගමන් මුළු ඔක්කොම ඉවරයි මුළු ගෙදර සාමෙත් ඉවරයි ඔළුවත් ඉවරයි ඒක ඇහුවේ නැත්නම් බත්තේ ලෙන්කුවත් කමන්නේ ඒක අහන්න තමයි ආසාව තියෙන්නේ මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වලට එන්නේ නැත්තේ මොකද නිවුස් නැති හින්දා ඒක පොඩි වැඩක් නෙවෙයි. ගෙදර තියෙන මේ වෙලාවේ SMS එකකින් හරි ගමන්නේ නිවුස් ටික අහන්න බැරි නම් ඔය භාවනා කරලා නිවන් දැකලා ති වැඩක් නැහැ. එදාට ඕනේ නිවුස් රීල් එක ගන්න තමයි. දැන් ගෙදර ගිය ගමන් මොකද කරන්න කියලා බලන්න. වරණ පත්‍ර ටික නැත්නම් නිවුස් රිවිව් එකක් හරි කියවන්න. ඒ ටික නැතුව ජීවත් වෙන්න බෑ. ඒ කතංකති භාවය කතංකති කියන්නම එක ටික කියන ගැටන ගතිය. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ කුකුසක බයක පිරිච්ච නැති ජීවිතයක හැටි තමයි කුක්කුච්ච ගතිය තියෙනවා නම් අතේ තොරතුරු ටික ලැබෙනකන් දුම නොසන්සුන් ගතියක් එනවා. මේ නොසන්සුන් ගතිය නිසා කවුරු මොනවාරි කිව්වට ඒක යහ දෙයකට කියනවාද යහපතට කියනවාද මොකක්වත් නැහැ කියන කියන එකටපත් උත්තර බඳිනවා. කියන කියන එකට එක එක හරස්වචන කතා කරනවා. ඒක නිසා අකතං කති. ජින කුක්කුච්චෝ කුකුසක් නැතුව ඕන දෙයක් කියපුවම කර්මයට සහ කර්මඵලයේ කියලා එකක් තියෙනවා. උඹලා මොන જાති කරුවත් ඒක වැඩ කරයි. මම ඒකට මේ වහාම එතන උත්තර බඳින්න ඕනකමක් නැහැ කියන ප්‍රතිපදාවට කියනවා අපන්නක ප්‍රතිපදා, විරුද්ධ ප්‍රතිපදා, සාමීච ප්‍රතිපන්න, අරණ ප්‍රතිපදා කියලා. ඉතින් මේ දේ මේ වගේ අදිෂ්ඨානයක් නැත්තම් අපි කොහොමද ආර්ය තුෂ්ණිම් භාවය කාර්යස කරන්නේ? භාවනා මධ්‍යස්ථ ආවට පස්සේ අපිට විවිධ තොරතුරු ලැබෙනවා අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අපි කොහොම හරි අර sannivedanaya පවත්වාගෙන යන්න අපි මේක වල්බూరు නිදහසක් කියලා හිතාගත්තොත් අපේ හිතේ එන්නට පොඩි පැලිරේ කොච්චර දෝ දොඩමළු කොච්චර දෝ ඇතුළත කච කච කච කච ගන්න පටන් ගන්නවා. ඒක නිසා කියලා තියෙනවා ඔය ගෝයන්ගජී භාවනා ක්‍රමයේ වගේ එක දවස් 10ක් එක දිගට ඒ කතං කචී භාවයේ නැතුව ඉන්න ගියාම සමහරෙකුට මුළු ජීවිතේටම කතා කරගන්න බැරුව යනවා. ඒක 10 10ක් එක දිගට කතා නොකර හිටියට පස්සේ ගෙදර ගියාට පස්සේ කොච්චර ඔළුව අවුල් වෙනවද කියනවනම් ආය කතා කිරීමේ ශක්තිය නැති වෙලා යනවා. ඒ නිසා හිතා ගන්න දවස් 10කට අපි කොච්චර ටොං ගානක් වල්පල් දොඩරනවාද කියලා. ඒ වල්පල් දොඩරන හැම වෙලාවකම අපි කිව යුත්ත, දරුකට යුත්තත් උපාධ්‍යයන් වහන්සේ තමන් අවරපු කෙනාටත් නැත එක්කනටත් අර එක ටික කියනවා කියන ගතිය. ඒක ඒක පාපයක් විදිහට තේරෙන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙනවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? බොහෝ නැත්නම් මෙහෙම විශාල වශයෙන් අපිට සත්පුරුෂෝ නැහැ. විශාල වශයෙන් අපිට සද්ධර්මේ නැහැ. ඒ සත්පුරුෂයාට සද්ධර්මයට අර විදිහටම එකට එක කියන යන්න ගියාම ඒ සත්පුරුෂයා එක නෙවෙයිම කපලා දානවා. බ්‍රහ්ම දණ්ඩේ පවන්න නේ කතා කරලා වැඩක් නැහැ නේ ඒගොල්ලෝ මෙහි. Tamanට ඕන එක කියාපාන එක ඕන වෙලා තියෙන්නේ මං කියන දේ අහන්න ඇති නෑ නේද? ඒකට කරබන ලැබෙන උපදේශ නොලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා Tamanට යම් වෙලාවක පුළුවන් නම් මම ලක්ෂයක් ප්‍රතික්‍රියා කරද්දී එක වතාවක් චිත්ත මාත්‍රේ උපදවන්න චෝද චෝදිතෝ චෝදකේන චෝදකස්ස න පච්චාරෝපේ. මම ඊට පස්සේ ඕන දෙයක් කියපන් කියලා කරබනේ. හැබැයි මෙහෙම මේ සාරිපුත් මොග්ගලන් ස්වාමීන් කියන මේ මහා ප්‍රඥාවකින් මහා කරුණාවකින් කරන වැඩේ මානසික ලෙඩුත් කරනවා. ඊතර ගෑණි කච කච ගන්න වෙන්න මිනිහට කන් ඇහෙන්නේ නැතුව යනවා ටික කාලයක් යනවා. බැඳලා ටික දවසක් යනකොට ඒක ස්වභාවිකයි. මට අහුන්නේ නැහැ. අර ගෑණි ගිට එන්නකම් බලන්නilla කියන තේරම අර මිනිහා කන්ට වක් කරනවා. ඒකක් දෙන්නෙත් නෑ මොකක්වත් නෑ. ඉතින් ටික දවසක් කනකොට කංග ඇහෙන්නේ නැති වෙනවා. හැබැයි වෙන ගෑනු කතා කරනකොට ඇහෙනවා. ගෙදර ගෑනිට සිලෙක්ටිව් ඩෙෆ් එකක් එන්න පටන් ගන්නවා. මේක තනි ද්වේෂය. මේක නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම දෙයක් කරන්න පුළුවන් බවට හොඳම සාක්ෂිය තමයි අරක. බඳපු ගෑණි කියන දේ මොන විදියෙන්වත් ඇහෙන්නේ නැහැ. අනික ඕන දෙයක් කියන දෙයක් ඇහෙන්නේ. ඉතින් කියන්නේ අපේ බ්‍රේන් එකේ තියෙන හැම කැපැසිටි එකක් සිලෙක්ට් කරලා අයින් කරන්න පුළුවන්. ඒ නිසා අපි චිත්ත මාත්‍රයක් උපදව ගන්න කවුරු හරි මට දැන් චෝදනාවක් කරගෙන එනකොට මම කෙලිම සුතේ සුතමත්තම් භවිසු. ඇහුණා ඇහුන් එහාට මං ආයන්නේ. මම සෝතව බතිරෝ යත. කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හැසිරෙනවා. ඉතින් ආයා දිගටම කියාන යනවා. මම ඒකටපත් උත්තර දෙන්න යන්නෙත් නෑ. කන් ඇහෙන්නේ නෑ කියලා අමාරිසයි කියනවාගේ මට අහුණා කියන්න යන්නෙත් නෑ. කරබනේ. දවසකට එකක් කෙරුවොත් ඒකට කියන්නේ දිනනලද යුද්ධයක් කියලා කියනවා ප්‍රකාශ කරනලද වචනේ. දිනනලද යුද්ධයක්. ඉතින් අපි ඔය අතිවිලා තියෙන ඕනම යුද්ධයක් බලන්න වචන දෙකක් පැරදිලා ගිහිල්ලා තියෙනවා යුද්ධේ. මෙතෙක් ඇතිලා තියෙන හැම යුද්ධකම තීරුම් කරලා තියෙනවා මේ කතා කරන වචන පොඩක් පටලවිලා අර මිනිහ එකක් අදහස් කරනවා මේ මිනිහ එකක් අදහස් කරන යුද්ධේ. අද මේ සංවේදනය කරන අර ඒකාදාසකින් වචන පාවිච්චි කරන මෙයා වෙනාදාසකින් පාවිච්චි කරන යුද්ධ. ඔය බර ගහන දික්කසාද වෙන්නේ දුරාචාරය නිසාම නෙවෙයි. වචන වැරදිලා. පොඩ්ඩ වැරදිලා ඊට පස්සේ දික්කසාද කියන කෙච්චර මහා ලොකු දෙයක්. ඒ නිසා ඒ වගේ වෙලාවට කතා නොකර හිටියනම් දිනන ලද යුද්ධයක් වගේ. හැබැයි පේන්නේ නෝන්ජල්කමක් වගේ. පේන්නේ බය අඩු ගතියක් වගේ. මේකට එකට එක කියන්න ඕන මම උට දෙන්න එකක් කියවන් දෙකක් දෙන්නම් කියලානේ අපි ඉන්නේ ඥානන්ද සඳහන් කරලා තියෙනවා එකට එක කීම කියලා. ඒක වෙන්න එකට දෙකක් කියනවාමයි. ඌ දෙකට හතරක් කියනවා. ඊට පස්සේ බෝ අටක් කියනවා. ඉච්චරයි. එක වාක්‍ය දෙක යොණ කරන්නේ එකට එක කවදාකවත් අපිට ඒ කන්ට්‍රෝල් එක නැහැ. එකට එකමාරක් දෙකක් දෙනවා අපි. නිකන් නැදී ඌ දෙකට හතරක් දෙනවා. ඊට පස්සේ අටක් දෙනවා. මේ බටකලයට ගිනි තිබ්බා වගේ මේ ෂෝක් එකට හිටපු දෙන්නා ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් එක පැත්තක්වත් නැහි වේරේන වේරාණී සම්මන්ති දුක්ඛදාචනං අවේරේනච සම්මන්ති ඒච ධම්මෝ සනන්තනෝ කියලා එක පක්ෂයක්වත් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ ලෝකය කියලා ගන්න ගින්නි ගත්ත ලෝකයක්. 11 ගින්නකින් දැවෙන ලෝකයක්. ඒකේ ඒකපාක්ෂිකව නතර කරන්න පුළුවන් කියන එකයි මෙතන පෙන්වන්නේ. මේ මේ බටකලයට ගිනි ගත්තා වගේ තියෙන එක මුළු ලෝකෙම තියෙන්නේ ගහපාදී. ඒකට කතං කති භාවය කියලා කියනවා. විග්ගහිය තිත්තති කියලා කියනවා එකට එක කීම කියලා කියනවා සාරම්භ කියන වචන පාවිච්චි කරනවා සාරම්භයේ විකතංකති භාවයේ විග්ගහිය වාදී කියලා කියන කියන එකට එක එක කියන එක. අන්න ඒක තමයි අපි කටවුල් කරගෙන ඉන්න දේ. මෙතන මේ මුගලන් සංස් කෙනෙක් දෝචස කරන ධර්මයක් චිත්ත මාත්‍රක උපදවගනි. ඔය කවුරු මොනවා කියවත් කමන්නේ ඇහුනට නැවුනා වගේ හිටපන්. කන්ති වුණාට බීරෙක් වගේ හැසිරියන්. ඒක මම හිතන්නේ අහලා තියෙනවා මේගොල්ලෝ මේ අනිකුත් සූත්‍ර දන්නේ නැත්තෝ. ආන්න එහෙම යම් වෙලාවට හැසිරෙන කෙනෙකුට يعني මේක හිතට ගත්ත කෙනාට මේක කුසල ඡන්දේ පහල කරගත්ත කෙනාට පස්සේ ප්‍රතිවීක්ෂා කරලා බලනකොට මේ චෝදකේන චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අප්‍රියමනාපෝ චෝදකයට කෙනෙකුට චෝදනා කරනකොට චෝදනා කරපේකනාට චෝදනාවකින් ගහපා දෙනවා නම් අප්‍රියමනාප ධර්මයක් මම අදිෂ්ඨානයක් කරගත්තේ නොකරන්න කොහොමද මගේ පහුගිය දවස් ටික මම චෝදිකයට චෝදනාවෙන් චෝදනා කරාද නැත්තම් මගේ එක වෙනසක් ඇති වුණාද කියලා පස්සේ සලකා බලන්න කියනවා. සලකා බලනකොට තමයි තේරෙනවා නම් කිසිම අඩුවක් වෙලා නැහැ. මම තාමත් එකට එක කියාගෙන ඉන්නවා. කටුවත්ත දූවිලි පාරක ඇදගෙන යන වගේ සූරගෙන අක්කා නිකන් කෙක්කා වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා ඉන්නවනේ එතන ජීවිතේ කියන දැන් එනම් හිතාගනි ඊට පස්සේ මේ කෙලෙස් ඇති නොවෙන්න මම ප්‍රතිසද කරගන්න ඕනේ. ඒකට අවස්ථා තුනක් පැනලා තියෙනවා. එක යා දන්නවා චෝදිකයට චෝදනාවෙන් චෝදනා කෙරුවොත් අප්‍රියමනාප වෙනවා ඒක. දෙක දන්නවා මම දවසක අදිෂ්ඨානය කරගත්ත මම මේක නොකරන්නේ. දැන් තුන්වෙනි වතාවට ඒක සලකා බලනකොට පේනවා වෙනසක් වෙලා නැහැ. මගේ තාම කෙලෙස්. අන්නේ වෙලාවට මම මේ කෙලෙස් ටික මිනිකම්ම නිකන් අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨානයේ පිටාන බැන්නම් අපේ චිත්ත ශක්තිය වැඩනවා. පෞරුෂත්වයට හොඳ නැහැ. මම මේ කෙලෙස් ටික නැති කරන්න ඕනේ කියලා එයා එතකොට අර අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා සර්වචනanse දේශනා කරලා තියෙන ධර්මයේ තාම හිතේ නූපන් අකුසල ධර්මයක් තියෙනවා නම් ඒක නොයිපද වීම පැවැත්වීම සඳහා ඡන්දඤ්ඤණීති කැමැත්තක් ඇති කරගන්න. මට මට ඉස්සරහට යන හැම චිත්තක්ෂණයක්ම පිරිසිදුයිනේ. දැන් තියෙන චිත්තක්ෂණේ මොකක් හරි කුණු කන්දලයකින් ජරා වෙලා වෙන්න පුළුවන්. එනේන චිත්තක්ෂණේ පිරිසිදුයි. අන්නේ චිත්තක්ෂණේ පිරිසිදුවම තබා ගැනීමට මම මනාපයක් පහල කරගන්න. ඒක කියන ඡන්දඤ්ඤණීති කියලා කුසල ඡන්දේ කියනවා. ඊට පස්සේ යා පරීක්ෂා කරලා බලනවා එනේන චිත්තක්ෂණේ කුණු වෙලා නම් එනේන චිත්තක්ෂණ මොනවාරි අඩුපාඩුවක් තියෙනවා තේරුම් ගන්න තියෙන්නේ මම ওই කොහොම හරි එනේන චිත්තක්ෂණ මම අර පරණ මතක ගිහිල්ලා දාගෙන කක්ක කරගෙන ගාගෙන චිත්තක්ෂණේ සවුත් වෙලා තියෙනවා මගේ කෙලෙස් යනවා මම දැන් ඉතින් වායමති ඡන්දම් වෑයමක් ගන්න වෙනවා එනේන චිත්තක්ෂණ පිරිසුදු භාවයට එන්න දීපන් කෙලසන් දෙපා අනිත් වගේ තමයි තියෙනවා නම් තමයි එකට එක කියන ගතිය තාම තියෙනවා නම් මේකට වායමක් කරන්න චිත්තම් පක් ගන්නාති. ඊට පස්සේ හිත දැඩි කරගන්නවා. දැන් මේක මම ගත්ත විනිශ්චය මට ඉන්න බැරි කම නැති. මට ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. මම දාසයි. මම බැලු බලු. මම බැගෑ. මම බත් බැලේක්. කවුරු හරි වචනයක් කියපු ගමන් මම කෙලෙස් රාශියක් ඇති කරගන්නවා. අදිෂ්ඨාන කරලා තියෙති. මම දන්නවා මලක අඩපාඩු තියෙනවා කියලා කල්පනා කරලා මේ කාගවත් දෝෂයක් නෙවෙයි මගේ නිහීනකමයි. කොන්ද බලන්න නැති ගතිය. පෞරුෂත්වයක් නැති ගතිය. මම මේ ගත්ත අදිෂ්ඨානෙවත් මට ඉන්න බෑනේ කියලා එයා ඒ චිත්තම් පග්ගන්නාති කියලා හිත දැඩි කරගත්තොත් ඒ මොග්ගලන් සංසේ සඳහන් කරනවා දවසක ඒ ආයසලකා බලනකොට එයාට පේනවා ලක්ෂයක් හමාරක් මම මේ වැරදි එක ටික කිව්වට එක අවස්ථාවක දෙකක මට කේන්ති ගිහිලත් එක ටික කියන්න හිතිලත් මේ අදිෂ්ඨානෙ නිසා වෑයම නිසා දැඩි කරගත්ත නිසා මම කරබන් ඉඳලා තියෙනවා. එතකොට පුදුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය මාය තුල වැඩ. මා විශ්ින්ම ගන්නට අදිෂ්ඨානය නැත්තම් මේ කුසල ඡන්දය දැන් වෑයමක් කරලා තිනවා පරාදයි. දෙවෙනි සැරේ දැඩි කරගත්තා. දැන් Tamanට තේින ලක්ෂ කෝටි වාරයකට සැරයක් මට කල්පනා වෙනවා නෑ. මම එකකින් දෙකකින් බේරුණා කියලා එතකොට ප්‍රීති ප්‍රමෝදයේ පහළ වෙන්න පටන් අර ගන්නවා මේක තමයි සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් බාටපත් වෙන තැන. Taman තේරෙනවා මේ කාටවත් පෙන්වන්නට නෙවෙයි, ලාභයට නෙවෙයි, සත්කාරයට නෙවෙයි මේ බුදුහාමරෝ පිටිපස්සේ කෙවිතක් තියාන මට ගහන්න ඉන්නවට නෙවෙයි මා විශ්ින්ම ගත්ත ලද වැඩේ හරි ගියා මට දැන් කලාතුරකින් කේන්ති යන වෙලාවට වචන නොකර ඉන්න පුළුවන් ආන්නේ විදිහට Tamante ප්‍රීතිමවදී පහළ වුණා නම් ඒ විදිහට ඒ ගත්ත වැඩි වැඩි වෙන තාලෙට දිනු පවමෙල තාලට විහාතබ්බං සම් මේකට කියනවා ආජීවය කියලා ජීවිතේ සකස් කරගනින් ඕක තව ටික ටික වැඩි වෙන දැන් අපිට පුළුවන් බව තේරෙනවානේ ওই මහා කළු ගල දැන් පැලිරක් ගියානේ දැන් ওই පැලිර දික් කරපන් ඕකට කුඤ්ඤ තියලා ගහපන් ගහනකොට ගහනකොට පැලිලම යනවා ආන්නේ විදිහට යම් කෙනෙක් ඒ ඒ තමන්ගේම ධර්මතාවයේ තමන් අත්දකපු දේ වඩා වර්ධනය වෙන විදිහට කටයුතු කරනවා නම් ඒක නර කියනවා ඒ අනුව ජීවත් වෙනවායි කියලා ඒ කවුරු කිව්වට නෙමෙයි බයට නෙවෙයි තමන් අත්දකලා හිතා ගන්න බැරි වෙනසක් ජීවිතේට ඇතුල් වෙලා තියෙනවා ඊට පස්සේ අහෝත අහෝරත්නම් සික්කිතබ්බං කුසලස කුසලේසු ධම්මේසු දිවා රාත්‍රී දෙකේ මේක මතක් කරන්න කියනවා මම අවුරුදු 2600 ඊට පස්සේ බුදුපණක් ඇහුවා මම ඒක වෙලාවක හිතලා ගත්තා. හිතරනල බලනකොට ඒක වෙලාවකට වැරදිලා. දැන් ඔන්න ඉඳලා හිටලා මට පේනවා මේක ටික ටික හැදෙනවා. අනේ මට රාත්‍රීවත් මීට පස්සේ මේක ටික කියන ගතිය පහළ වෙන්න එපා. අනේ දවල් හෝ වේවා පහළ වෙන්න එපා. මම මේ ඉගෙනගත්ත කුසලතාවය. ඒක ටික නොකියන ගතිය. සුවිච ගතිය. මෘදු ගතිය. අනදිමානී ගතිය තව තව වඩා ගන්න ඕනේ කියලා ඒකේ නායේ කුසල ධර්මයන් කෙරෙහි අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පක්කන්නාති පදහති කියන්නේ අභිධර්ම පොතේ තියෙන එකක් නෙවෙයි. කවුරුත් ඇවිල්ලා ටොක්කක් කනලා කියන දෙන එකක් නෙවෙයි. Taman දැකලා තියෙනවා මට ඉඳලා හිටලා වෙලාවක එකට එක නොකිය ඉන්න පුළුවන්. හැබැයි මම මෙතෙක් කල ඉඳත් ඇති මම සමාදන් වුණේ නැහැ. දැන් සමාදන් වෙනවා. මම මේක ටිකට වැඩි කරන්න ඕනේ කිව්වොත් ඔය ලක්ෂ්‍ය තමන් පිච්ච පූජාවල්වත් කටිනු පිංකම් වලින් නෙවෙයි කුසල් සිද්ධ වෙන්නේ මෙතන විතරයි. කුසලයේ කියන්නේ ඔන්න ඕකට. මේ අකුසල් නොකර සිටීම තමන්ගේ වැරවැයීමෙන් උතුවර පස්සේ කොට කුසලයේ කියන ඉතින් බුද්ධහගම් කාරේ මූලධර්මවාදී වෙනකොට අපි කුසල් කරනවා පිංකම් කරනවා කියලා මොන තරම් අමනකම් කරනවද කියලා පොඩ්ඩක් හිතන්න. මොන තරම් ව්‍යාපාර හදාගෙන තියෙනවද කියලා මේ සාසනේ බුදුහාමුදුරුවෝ දීපු පණිවිඩේ ලංකාවේ ඉන්න සංඝයාට කියන්නේ පින්කම් අධ්‍යක්ෂකවරු. අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුගේ ඥානියක් වන්නත් මිනිහෙක් වන්නත් පින්කම් තුන හතරක් හදාගන්න. එහෙම නැත්නම් උපන්දිනේට තව පින්කම් ටිකක් හදාගන්න. දීකර මුල් ගල් තියන කියලා තව පින්කම් ටිකක් හදාගන්න. ඉතින් මුද්දේ ඉඳලා හැඳ වෙනකන් සැලසුමම පින්කම්. මේක මේ මේ අපි ඉපදිලා අවුරුදු 60 70 මට දැන් 60 ගණක් වෙන්නේ. ඒ කාලේනේ. නමුත් මෙහෙම නැති යුගයක් ලංකාවේ තිබිලා තියෙනවා. සර්වචන්සේ පිරිනුවම් පාලා අවුරුදු 1000ක් විතර යනකම් ලංකාවේ පිස්සු කෙල්ල නැහැ. ඒ ඔය වගේ ඔය වගේ පිස්සු කෙලියා නම් සුවන්වැලි සෑය වගේව හදන්න බෑ. ලෝවා මහබෑ වගේ හදන්න බෑ. මේ මිනිස්සු මේ විකාර කරලා නැහැ. මේ මිනිස්සු මේ එන්න තියෙන අකුසල නතර කරගෙන ඒක කුසලයක් කරගත්තට පස්සේ රජුරවන්ට තියෙනවා රටවැසියන්ගේ ශ්‍රමයද ධනයද ඉදන්ද ඔක්කොම තියෙනවා. ඒ මිනිස්සුත් මේ තම තමන්ගේ ගෙවල් ලොකුවට හදන්න ගියේ නෑ. පන්සල හැදුවා. පන්සලේ ලොකුවට මේ වගේ කටයුතු කරනවා. අන්තිමට රජුරුවන් අනුග්‍රහයත් ලැබෙනවා. මේ ලංකාව වෙන රටවල් වල වගේ විශාල මේ වගේ ආමකයක මධ්‍යස්ථාන හදනකොට අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් අම්මෝ අපේ ඔය අපේ කිරිය ජීතවනාරාමේ වගේද මිසරේ පිරමීඩ ඊට වැඩි ලොකුයි කියලා. ඔයගොල්ලෝ දැනගන්නේ වා සීරම වාල් සේවාවෙන් කරපුවා. මිනිස්සු මරලා කසෙන් ගහලා ලේ පෙරපෙරි. අපේව නැ පූර්ණ සද්ධාවේ නාලා කියලා ගිහිල්ලා මේ බුද්ධ කෘත්‍ය කරලා. ඒ කරේ මොකද්ද? ඔය පින්කම් කතාවක් නෙමෙයි තිබුණේ අකුසල් නොකර හිටියා. ඒකට නර ප්‍රීති ප්‍රමෝදය බුද්ධ පූජාවක් වෙනවා. ඒක නිකන් මේ මේ චතුමතර පූජා කරා වගේ නේ බුදුහාමුදුරුවෝ. අෂ්ටපාන පූජා කරවගෙන බුදුහාමුදුරට මේ මම මේ කවුරුත් එක්ක ගැටෙන තියෙන එකක් වචනේ කතා නොකර සිටීමේ ගැටුම නතර කරා. ඒක මම දන්නවා. මම හෙට කරනවා. ඉදරක් කරනවා. කරන්න කරන්න බුද්ධ පූජාවක් ඉතින් මෙව්වා මේ මේ මේ වගේ කණ්ඩායමකට නැතුව මම රේඩියෝ එකේම කිව්වනම් කොහොම හිටියේ කියලා හිතනවා. මේ වීජු වලට ගල් ගහන. ඕගොල්ලමයි ගහන්නේ වනේ. ඔය මෙතනදී ඔය මං කී කර කරගෙන ඔය ධාන හිටියට එළියට ගිය ගමන් තොප්පි සේරම එකයි. ඔක්කොම උත්සව පින්කම් අධ්‍යක්ෂකවරු. ඉහෙත් කමක් නැ මේ වෙලාවේ කරබන් ඉන්නවට මං ස්තුතිවන්ත වෙනවා. නිසා කරුණා කළා හිතාගෙන මේ ඔක්කොම ඒ ආරවුල්ලට ආරෝවට ගැටුමට කතං කති භාවේත විග්ගහයතිත්‍ති කියන විදිහට හිතියට ඒකපාක්ෂිකව මේක නතර කරතයි. ඒකයි මේකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩි. අනිත් පක්ෂේ මොන විදිහට අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කිව්වට මේ පැක්ෂ දන්නවනම් ක්ලච් එකයි බ්‍රේක් එකයි බාගෙන හැටි ඔක්කොම උලම්බයි. කළ හැකි. කළ හැකි. ඒකයි අපි මේ ශීලක පිළිහිట్లా සාමනීර වෙලා පැවිදි වෙලා භික්ෂුණි වෙලා මොන එක වෙලා හරි මේක ඉස්සරහට ගෙනිච්චොත් ඒ සඳහා අපිට අවුරුදු 2600 ප්‍රශ්නයක් වෙන්නේ. ඒ සඳහා අපිට මේ හැතැම් දාස් ගානට ඉස්සරහේ බුදුහාමුදුරු මේ ඈත දනකයි දේශනා කරේ දැන් අපි ඉන්නේ මේ ලංකාවේ ගම්පාදී ස්ත්‍රී කෙනී ඉස්සන්නවනේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ධර්මතාවයට කාලය සහ දේශය බලපාන්නේ නැහැ. නිසා කාට හරි පුළුවන් නම් අනුමාන ඥාන දකලා එයා කරනකොට මට අමනාපේ පහළ නැයි සමාය ඇතුමුත් මේ වැඩි වුණොත් මටත් අමනාපේ පහළ වෙනවා දැනට ඇති වෙන්න පහළ වෙලා තියෙනවා මත්තටමම චිත්ත මාත්‍රයක් උපදව ගන්නවා ඊට පස්සේ දුර්වච වෙන්නේ අඩු කරනවා ඊට පස්සේ නැවත කල්පනා කරලා බලනකොට තමයි තේරෙනවා ගැටුම් අඩු වෙන ගතියක් තියෙනවායි කියලා ඕක තේරුම් අරගන්නට මීටරයක් යන්ත්‍රයක් සමීකරණයක් ඕනේ නැත්නම් තම්බි කෙනෙකුට උනත් තේරෙනවනේ. භාවනා කරන පොඩි කෙනෙකුට උනත් තේරෙනවනේ දැන් ගැටුම අඩු වෙලා තියෙනයි කියලා. මේ මිනිස්සයාට තේරෙනවනේ අසහනෙ අඩු ගතියක් තියෙනයි කියලා. ඉස්සරහට වැඩක් තියෙනයි කියලා. එන්නෙන් ආතතිය අඩු වෙනවයි කියලා. ඉතින් පරියංකේට මේක 100 200ක් බලපාන. එහෙම අදහසින් ඇවිල්ලා වාඩි වුණා නම් ඒ මිනිස්සයා දන්නවා මේ පරියංකෙන් නැගිටලා ගිහිල්ලත් මම කරන්නේ මේ ගත්ත මේ ගැටුමක් ඇති නොකර ගන්න ගතිය සුදු කොඩි දානවා කියලා අපි යුනිවර්සිටි එකේ ඉඳලා කියන්නේ. දෙකොල්ල ගහ ගන්නට අපි සුදු කොඩිය කරන වටේ ඇවිදිනවා. නෑ ෂේප් න්‍යාය කියලා කියන්නේ. ෂේප් න්‍යාය දා. ඉතින් ඔක්කොමලා හිතන්නේ මහා මොනෝන්ජලයා මහා කොන්දපන් නැති එකා මේ ආයුධ දන්නත්ද නැතිකම නිසා ෂේප් න්‍යාය දානවා කියලා. නෑ. මුද්‍රජානන්සේ මහා පුරුෂයෙක්. ඇත්ත 16ක් මෙහෙම නතර කරන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේට තිබුණා. නමුත් නාලාගිරි ගාවට ගිහිල්ලා බුදුරජාණන්සේ කරාටි ගැව්වේ නැහැ, කුංකු ගැව්වේ නැහැ. මොකක්වත් නැහැ අත දික් කරලා කිව්වා විතරයි. නැසිනම්බත් තථා මාත්තත. බුයඩින් අපාය යනවා. ඉච්චරයි කියන්නේ තියෙන්නේ. දැන ගැව්වා. දැන් එහෙම බෲස් ලී එහෙම කියනම් මොන දෙල්ලන්දායි දතයි ඉස්සරහා. <laughs> පිස්තලයක ගනි, කඩුව ගනි, පලිය ගනි දැන් ඔයගොල්ලෝ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් තරන්න කියලා ඒකනේ කරන්නේ. බුදුරජාණන්සේ මොකක්වත් නැහැ. හැබැයි නෝන්ජල් නැහැ. හිතන්න එපා නිකමට හරි මේ බුදුරජාණන්සේ නෝන්ජල්කමයි. ඒක බුදුරජාණන්සේ රාහුල කුමාරයාට දුන්නේ උදේ පාන්දර වැලි දෝතක් උඩ දාලා. මට මෙච්චරක් උපදෙස් ලැබෙන්න කියලා බතපන්. ඒකමනේ අපිටත් මේ රාහුල කුමාරයාට වගේ දීලා තියෙන්නේ. ඒක එක සැරේ නතර කරන්න බෑ. චිත්ත අධිෂ්ඨානයක් ගන්න මම අකතංකති වෙන්නම්. චින්න පුක්කුච්ඡං වෙන්නම් විග්ගහියවාදී වෙන්නේ නැහැ දෝචස්ස වෙන්නේ නැහැ අක්ඛම වෙන්නේ නැහැ අප්පදක්කිනක් ගායි වෙන්නේ මම පදක්කිනක් ගායි වෙනවා කමතාත් ඇති වෙනවා සුවිච්ච වෙනවා එකිනෙකට කියන්න යන්නේ නැහැ කියලා ගත්තට හිතන්න එපා ඒක දෝචස්ස කරන එක අපි සීලයට ආඩම්බරයි මට තව වෙලා අවශ්‍යයි මේක කොහොමද මේ වීතික්‍රම මට්ටමෙන් නතර වුණාට පස්සේ පරිඋත්ථාන මට්ටමින් ඉන්නේ කොහොමද අනුසය මට්ටමින් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන හරිම විචිත්‍රුයි ඒකේ ඇතුළත කතාව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හෙට මේක තව ඩිංගිත්තක් ඇතුළට ගිහිල්ලා බුදුහාමර මේක මුලින් උපුරා දාන්න හැටි. නිකන් සමාජ මට්ටමේ ආචාර මට්ටමේ නෙවෙයි. ඊතකින් මුලින් උපුරා දාන්න හැටි විශේෂයෙන් මේක අදාළ භාවනා යෝගාවචරයට විතරයි. ඉතින් අපි ඒක හෙට කල්චියා ගමු. අද මේ වෙනකන් තමයි මේ ඇති කරන් තියෙන මේ සීලයට ආඩම්බරයක් වශයෙන් එහෙම නැත්නම් අධිශීලයක් වශයෙන් එවම කරන්න බලාපොරොත්තු වෙනා චිත්ත භාවනාවට අනුග්‍රහයක් වශයෙන් පුළුවන් තරම් මේ අනුමාන ඥාණය පාවිච්චි කරලා දුරච වෙනව විනුවට සෝවචස්ස සුවච වීම සඳහා ඒ චිත්ත tattය චිත්ත මාත්‍රාව ඇති කර ගැනීමට සීල දෙනාට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා